ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසෙත් ධර්ම දේශනාව සඳහා අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරය පාත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ අයං සමාධි අරියෝ නිරාමිෂෝති පච්චත්තං චේව ඥානං උප්පජ්ජති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ ඉදිරිපත් කරන සමාධියේ දෙවන කොටස අපිට සමත භාවනා විපස්සනා භාවනා කියන දෙපැත්තටම කරුණු සාකච්ඡා කරන්න හොඳ මාතෘකාවක් සපේනවා. අයං සමාධි නිරාමිෂෝති කිව්වනම් ඒක මේ නිරාමිෂ සුඛයක් ගැන සඳහන් කරන සමාධියක්. නමුත් ආයන් සමාධි අරියෝ නිරාමිෂෝති කියනකොට ඒකේ සුද්ධ කොටස විතරයි ගන්නෙ. සමහරට සමාධි තියෙනවා අනර්ය සමාධි. ඒ අනර්ය සමාධි අතාරිනවා. ඒක නිසා කෙනෙක් වඩන භාවනාව තුළ එහෙම නැත්නම් යම් යම් පුද්ගලයන් තුළ ඒ භා සමාධියේ අනර්ය කොටස තියෙනවා. අපි අර කියන විදිහට ඒ විවිධ මත්වීම් එහෙම නැත්නම් විවිධ ඇබ්බැහි අරහා අනාර්ය සමාධි තියෙනවා. ඒකත් හරි සුඛයි. ඒක හරි ඉස්සල්ලා කියන කොටයි වර්තමාන සුඛේ සහ අනාගත සුඛේ දෙකම දෙන්නේ වර්තමානයේ හුඟක් සුඛ දෙනවා අනාගතේ දුක් දෙනවා ඒවට අනාර්ය සමාධි කියලා කියනවා එතකොට මේ බුදුරා බුදුරජාණන් වහන්සේ පිළිගත්ත මේ තමත සමාධියේ එහෙම නැත්නම් ධ්‍යාන සමාධි තුලත් යම් යම් අඩුපාඩුකම් තියෙනවා නැත්නම් දුර්ලකම් තියෙනවා, බොරු වලවල් තියෙනවා. ඒක හරියට තේරුම් ගත්තේ නැත්නම් ඒක අනාර්ය පැත්තට යන්න ඉඩ තියෙනවා. එහෙම යෑම සර්වචනanse ඉන්න කාලෙම දේවදත්තට වෙච්චි වැඩපිළිවෙල හොඳටම පේනවා. දේවදත්ත හොඳටම සමාධි වඩපු කෙනෙක්, අභිඥා වඩපු කෙනෙක්. ඊට පස්සේ අන්තිමට මුළු අජාසත් රජුරෝ සහිත රාජධානියම වැසි වස්සවලා සුළුසුලන් ඇති කරවලා අකුණු විදුලි කොටවලා සම්පූර්ණ රජුරු නතු කරගත්තා. නතු කරගෙන රජුරෝ පෙළඹුවා තමන්ගේ පියා මරල රජකම ගන්න. ඊට පස්සේ කිව්වා දැන් රජකම ගත්තාට පස්සේ මට බුදුන් මරලා බුදු වෙන්න ඕනේ. මේ තමයි ගියේ. ඉතින් මේකෙන් පේනවා අනාර්ය සමාධියක තියෙන ගැඹුර. හැබැයි ඒකත් ඒ අනාර්ය සමාධිය සාරාංශකයේ කල්පලක්ෂය පෙරම්පුරල තමයි ආරම්භ තියෙන්නේ. ලිස්තියෙන් ගත්තේ කන්නේ සරුවචනාධික තරමටම පාරිපින්න පුරලා තියෙනවා. හැම ජීවිතේම ਸਰවචනසේක ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඒ හොඳට කැපෙන පිහි අතට අහුනේ අසපුරුෂයෙක්ගේ ඊට පස්සේ ගන්න දෙයක් ඊට පස්සේ ඒක සාසනයටත් කැතයි, පුදුලටත් කැතයි, ඉතිහාසයටත් කැතයි. ඉතින් මේ ළඟදී මම දැක්කා එහෙම සංසන්දනයක් කරලා තියෙන බටහිර මේක ගැන දැනගෙන නෙවෙයි අද විද්‍යාව අහුවෙලා තියෙන්නේ මෝඩෙක්ගේ අතට. උත්තර කැපෙන ආයුධයක් කපනවා කිව්වම සීමාවක් නැහැ. මානව වර්ගය ඉවර කරන තැනම යනවා. විද්‍යාව පටන් ගන්නකොට නම් හොඳ නරක දෙකම තිබුණා. දැන් මේ ද්වේෂසහගත මිනිස්යන් අතර අහුවෙලා ඒකේ මේ පිසෙක් අතර හොඳ කැපෙන කෙටේරියක් අහුනවා වගේ. ඒකට කනාරිය පැත්තට යනවා. බොහොම ශීඝ්‍රයෙන් යනවා. මොකද හේතුව මේ උපකරණයේ සිව්. මේ උපකරණේ බොහොම සූක්ෂමයි. ආන්නේ වගේ අනාර්ය සමාධිය මගාරවලා හොඳ පැත්ත සඳහන් කරන්න ඕන නිසා අරියෝ නිරාමිෂෝ කියන වචන මෙතන සාරිපුත්‍ර සාංශේ ඇතුල් කරලා තියෙනවා. ඒ නිසා අටුවාචාර්යන් වහන්සේලා හැයෙන බයිකින් කතා කරනවා. හැයෙක බයිකින් පස්ස ගහලා තියෙනවා මේක සමත සමාධිය නොවේ කියලා. සමත සමාධිය වුණත් වෙන්න ඉඩ තියෙනවා. ඒක දැනගෙන මේ පැත්ත තිත්ත පැත්ත මේ පැත්ත හොඳ පැත්ත කියලා පිපිඤ්ඤ ගෙඩියක් කපනකොට තිත්ත ඇරලා ගෑවොත් හොඳයි. තිත්තරල නැතුව ඉවුවොත් ඉතින් මාළුව තිත්තයි. ඒ ටික තිත්තර ගන්න බැරි වුණොත් ඒක නම් පිපිඤ්ඤා තිත්තයි කියලා කියාවි. පිපිඤ්ඤා තිත්ත තමයි. තිත්ත ඇරියානම් හිටින්නේ නැහැ. ඒ වගේ මේ ලැබෙන සමාධියේ තිත්තරින ක්‍රමයක් තියෙනවා. අන්නේ තිත්තරින ක්‍රමයේ හතරමැද අවස්ථාව තමයි මේ අර ආමිෂ සුඛයක් තියෙනවා මෙලව එලව දෙක සුඛ එලවන එක පළවෙනි සමාධිය. දෙක දැන් මේක අනාර්ය මේ මේ නිර්ආමිෂ සුඛයක් ආමිෂයෙන් නෙවෙයි ලැබෙන්නේ. ඒකෙත් දැන් මෙතන අදහස් කරන්නේ සාරිපුත්‍ර සංසය හුවා දක්වන්න හදන අනාර්ය පැත්ත නෙවෙයි ආර්ය සමාධිය. ඒක පච්චත්තං චේව ඥානං උප්පජ්ජති. ඔහුට වර්තමානෙම තේරෙනවා මේ සමාධිය වැඩුවට මෝඩ හිතකට මේක අහුනොත් අනාර්ය වුනොත් දේවදත්තගේ වැඩ කෙරෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒකේ විස කපලා ගන්න ඕනේ. ඇල්මර්ලා ගන්න ඕනේ. විස අරලා ගන්න ඕනේ. ඒ විස ඇරලා ගත්ත සමාධිය මේ කතා කරන්නේ. ඒක නිසා ඒක සමතත් වෙන්න පුළුවන් විපස්සනාත් වෙන්න පුළුවන්. ඒකදී සමත සමාධි අපි ඒ කතාවට මුල පුරපු විදිහට රූපාවචර ධාන හතර ආරක්ෂා සහිතව මේ මල්ලට දාන්න පුළුවන්. ඒ වගේම විපස්සනා වේදී ක්ෂණ මාත්‍ර වූ සමාධිය කණමත්තක් ටික සමාධි ක්ෂණික සමාධි කියලා තමයි මේක සඳහන් කරලා තියෙන ඉතින් සමහර අය චෝදනා කරනවා මේක ත්‍රිපිටකයේ කෙලින්ම සඳහන් නැහැ. පසු කාලීන හදාගත්ත වචනයක් කියලා මේ ක්ෂණ මාත්‍ර සමාධිය නැත්තම් කණමත් අට්ටිස්ක සමාධි ඕක පදනම් කරගෙන තමයි උළු මහා සීක්‍රමීමේ යන්නේ. ඒ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා අරමුණ මොන එකක් වුණත් එනේන අරමුණේ මතුවෙන මතුවෙන අරමුණේ හිත මුණට දාලා මුණට මුණ දාලා ඉන්න පුළුවන් නම් අරමුණ මාරු වුණත් ඒකට සමාධිය කියලා කියන්න පුළුවන්. ඒක මේ පිම්මට සතා පයින්නකොට පිම්මට වෙඩිචිනා වගේ. වදින තියෙන තියෙන එක වදිනවා නම් සතා එක තැන ඉන්නකොට වෙඩිචිනාට වැඩිය දක්ෂකමක් තියෙනවා. සතා පණිද්ද වෙඩිචින එක. ඒ වගේ සමත සමාධිය කියලා කියන්නේ එක තැන හයි කරපු ටාගට් එකකට බෝඩ් එකකට වෙඩි තියෙන එක. විපස්සනා සමාධිය කියලා කියන්නේ ඒක පුරුදු කරලා කරලා කරලා පිම්මට වෙඩි තියන්න ඉගෙන ගන්න. අයේ දෙකේම සිද්ධ වෙන්නේ අරමුණ සහ මෙනෙහි කරන හිත හරියට සම්පාත වෙන එක. ඒ විපස්සනා සමාධිය අරමුණු විවිධයි. අරමුණු මාරු වෙන්න ඉඩ තියෙනවා. සමත සමාධියේදී අරමුණ එකම වෙන්න ඕනේ. ඒ සමත සමාධියේදී සම්මුති අරමුණක් කියන නිසා තමයි මේකට සමතේ කියන නම දාලා තියෙන්නේ. විපස්සනා වෙදී ප්‍රත්‍යක්ෂ කළ හැකි අරමුණක් තමයි ගන්නෙ. ඒ නිසා ආනාපානයේ ආනාපාන නිමිත ගත් ආනාපාන කියන භාවනාව ගත්තොත් ඒකේ අද්දකිය හැකි පැත්ත විපස්සනාට බර වෙනවා. හුදු ආස්වාස ප්‍රසවාස කියන නම් දෙක නැත්නම් නම් දෙක අනුව මත පමණක් පවත්වන ආනාපාන සති භාවනාව සමතේට වැටෙනවා. ඉතින් ඒ නිසා අපි කොතෙක් දුරට මේ ආස්වාස මේ ප්‍රසවාසය කියලා මෙනෙහි කරමින් අත්දැකීම නොසලකා අත්දැකීමට නොයා ඒ අරමුණේ මේත පැවැත්වීමෙන් ලබන සමාධියක් සමත සමාධියක් එහෙම නැත්නම් ධ්‍යාන සමාධියක් කියලා කියන්න පුළුවන්. නමුත් මේ ඒ ගන්නකොට හෙලනකොට ඒ හුස්මේ අත්දැකීම ගන්නවා නම් විඳීම පච්චත්ත ලක්ෂණ දන්නවා නම් ඒක අනිවාර්යෙන් විපස්සනාට ගෝචර වෙනවා. ඉතින් ඒ නිසා මෙතනදී මේ ආනාපානෙ විතරක්ම නෙවෙයි ලෝකේ තියෙන මේ අරමුණු නමුත් ආනාපානෙ ඉදිරිපත් වෙච්ච නිසා අපි ගත්තොත් ආනාපානෙ තියෙනවා මගේ හිත දැන් ආනාපානෙ තිබුණාද කියලා දැනගන්න ලකුණු තුනක්. අනේ ලකුණු තුනෙන් තමයි මේ කමටහන් සුද්ධ කරනකොට දැනගන්නේ මේ කෙහෙල් ගහ ගන්නද සතා යන්නේ පොල් ගහ ගන්නද කියලා. යම් කෙනෙකුට කියන්න පුළුවන් නම් භාවනා කරගෙන යනකොට ඉස්සර නොදික් නොදැක්ක විදියට නොතිබිච්ච විදියට මට දැන් ආස්වාස් ප්‍රසවාසයේ වැටහෙනවා. මගේ හිත සද්දක නෙවෙයි තියෙන්නේ. මගේ හිත වේදනාවක නෙවෙයි තියෙන්නේ. මගේ හිත හිතවිල්ලක නෙවෙයි තියෙන හුස්මේ තියෙන බව මම දන්නවා. වෙන දෙයක් නොවෙන නිසා. කියලා සමහරෙකුට හුස්මේ තියෙන බව පමණක් වැටහෙනවා. ඒකත් හොඳ ඒකාග්‍රතාවයක් නැත්නම් හොඳ සුබ නිමිත්තක් තමයි. එම් නැත්නම් මේ මාතුකාට බැසගත්ත හැටි තමයි මම මේ වෙන දෙයක නෙවෙයි ඉන්නේ හුස්මේ බව දන්නේ. නමුත් අර ඒ ඇති අපි කියනවා සමතේ කියලා. නැත්තම් ආරම්භක කොටස. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ මේ ආස්වාස ප්‍රසආසයේ වැටහින තැන මෙතනයි කියලා කියන්නේ එතකොට අත්දැකීමට කිට්ටු කරනවා. එතකොට ඒක නා කියන්නේ විපස්සනාවට නැත්නම් ආනාපාන සතියෙන් විපස්සනාවට ලකුණු ලබා ගන්නවා. මම ඉන්නේ ආනාපානේ සද්දක නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක නෙවෙයි කියනකොට සමථ විපස්සනා දෙකටම දොර ඇරලා තියෙන්නේ. නමුත් ඒ කෙනාට කියන්න පුළුවන් මට ආශ්වාස වැටෙන්නේ උගුරේද, නාසිකාග්‍රේද, උඩුතොලේද, උදරේ පිම්බීම හැකිලිම දාදී වශයෙන්. එතකොට එයා අත්දැකීමකට සම්බන්ධ වෙනවා. ඒක විපස්සනා පැත්තට යනවා. ඊට පස්සේ අර කියන්න පුළුවන් නම් ආශ්වාස ගන්න වෙලාව මේක ප්‍රශ්වාස නෙවෙයි කියලා. ප්‍රශ්වාස කරන වෙලාවදී ඒක ආශ්වාස නෙවෙයි කියලා. හරියටම ආස්වාසයටම ආවේනික අත්‍යන්ත පෞද්ගලික ලක්ෂණය සලක්ෂණය කියලා කියනවා. ඒක කියන්න පුළුවන් නැති හොඳට ඕම අහගෙන ඉන්න කෙනාට හිතා ගන්න පුළුවන් මෙයාගේ හිත විපස්සනාටයි බර කියලා. විපස්සනාට තමයි නැඹුරු භාවය කියලා. ඒ නිසා භාවනා කරන යනකොට ඉස්සල්ලාම අපේ හිත ආනාපානෙ අල්ලන්නේ උදු ආනාපානෙට ගියා කියලා විතරයි දැනෙන්නේ. නමුත් යෝගාචරය ඊට පස්සේ ඒක සුසර කරන්න ඕනේ. හොඳට මේ ඔපදමා ගන්න ඕනේ මේ වැටෙන තැන හොඳට බලන්න හිටියොත් අහුවෙච්චි කොන දිගේ දිගට ගියොත් වැටෙන තැන අල්ලන්න පුළුවන් දෙක. ඒක අහු නැති වුණත් සමතේ පැත්තෙන් භාවනාවක් වැඩෙනවා. අත අහු වුණොත් සවිස්තර වෙනවා. ඒකට අතිරේක විස්තර ලකුණු ලැබෙනවා. ඒ වගේම විපස්සනා කියලා දල වශයෙන් හිතා ගන්න පුළුවන්. ඊට පස්සේ ආස්වාස කරන වෙලාවදී මේ ඉස්සලා කියන්නේ ආශාස කරන ප්‍රසවාස කරන සබ්දයක් වේදනාවක් හිතවිල්ලක් නෙමෙයි කියලා පැත්තකට දාන එක. දැන් ආශ්වාස කරන වෙලාවදී ප්‍රසවාස නෙමෙයි කියලා වැටහෙනවා. ප්‍රසවාස කරන වෙලාවදී ආශ්වාස නෙමෙයි කියලා වැටහෙනවා නම් ආශ්වාසයටම ආවේනික වූ සලක්ෂණ වූ ප්‍රත්‍යක්ෂ වූ ලකුණකට දැන් හොඳටම හිත සමීප වෙලා තියෙනවා. ඒ වගේම පෙරම ලකුණු සලකුණක් තියන්න තුක පාරට ප්‍රසවාසයට හැරෙනවා. ආස්වාසයේ 100ක්ම නැතිලා ඒක දන්නම් දැන් ඉන්නේ මම ප්‍රසවාසයේ. ඇයි ඒ ආස්වාසයේ තිබුණ මේ තීතල ගතියක් දැන් තියෙන උණුසුම් ගතියක්. ආස්වාසයේ තිබුණ දීර්ඝ හැපෙන ගතියක් දැන් තියෙන්නේ කෙටිවට හැපෙන ගතියක්. ආස්වාසයේදී මට වෙන්නේ වම්නාතික පුඩුවේ ප්‍රසවාසය තමයි දකුණු නාස්පුඩුවේ නැත්තම් උඩු තොලේ වශයෙන් මම මේ කියනව කටපාඩම් කරලා කියන්න නෙවෙයි මම මේ කියන්නේ. දර්ශනයක්. ආන්නේ විදිහට දකින්නවනම් එතකොට ආනාපානෙ තියෙන ලකුණු තුනම දන්නවා. ආස්වාද ප්‍රසවාස ඉන්න බව දන්නවා, තැන දන්නවා. ආස්වාද ප්‍රසවාස වෙන් කළා කියන්න පුළුවන්. අන්න ඒ වගේ යම් වෙලාවක යෝගාවචරයා Taman කතා කරන අරමුණේ අලගිය මුලගිය ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග සේරම අල්ලගන්නලා අල්ලගෙන ඒක කමඨහන් වාර්තාවට දැම්මනම් ඒක න ධර්ම රසය දන්න කෙනෙක්. එහෙම නැතුව නෑ නෑ මගේ හිත ආනපානට ගියා හැබැයි මට වේදනාවක් තමයි වැඩි උනේ සද්දයක් තමයි වැඩි උනේ හිතවිල්ලක් තමයි වැඩි උනේ කියලා. ඒ අහල පහල තියෙන දේවල් ගැන කතා කරනවා අරමුණු පිළිබඳව නැත්නම් මූල කර්මස්ථානය පිළිබඳව වැඩිපුර ගවේෂණය කරන්නේ නැත්නම් එයාට විත්තක්කේ තිබුණාට විචාර බුද්ධිය නෑ. පීමන්තන බුද්ධිය නෑ. ඒ නිසා අහගෙන ඉන්න එකට තේරෙනවා මෙයා ධර්ම රසය දන්නේ නෑ. මේ අරමුණ ළඟට ගත්තේ ඒ අරමුණේ ඔක්කොම ඕජාව උරා ගන්නයි. රසය ගණ්ඩයි. ඒකේ කෘත්‍ය දකින්නයි. ඒ අහුවෙච්ච වෙලාවේවත් ඒ ධර්ම රසය උරා ගන්න නැත්නම් ව්‍යංජන අනු ව්‍යංජන උකහා ගන්න නැත්නම් ඉතියාට සමතයිති වාසිකමක් ලැබෙයි නමුත් විපස්සනායිති වාසිකමක් ලැබෙන්නේ නැහැ. ඒත් භාවනාවක්. ඒ දියුණු වෙනවා. ඒ නිසා කතාවේ වார்த்தාව ගොනු වෙන්න ඕනේ අහගෙන ඉන්න එක්කනටවත් අඩු ගානේ Tamanට ප්‍රත්‍යක්ෂ වශයෙන් ඥානෙ නොපදුනාට අහගන්න ඉන්න කෙනාටවත් තේරුනොත් ඒ මනුස්සයා හරි කණ්ණාඩිය මුනට අල්ලන්න ඉඩ තියෙනවා. නමුත් මේකෙදී අපේ භාෂාව හරීම දුර්වලයි. ඒ වගේම අපි sannivedanaya කරනකොට යන්නේ කොයිද කියලා ඇහුවොත් කියන්නෙම මල්ලේ පොල් කියලා තමයි කියන්නේ. කවදාවත් මේ යන්නේ කොයිද කියලා කියන්න දන්නේ නැහැ. ඒක නිසා Tamanටත් අනුන්ටත් මේ ලැබිලා තියෙන निराமிස පච්චත්තං චේව ඥානං උපපච්චති කියලා ප්‍රත්‍යක්ෂ ඥානයක්ද නැද්ද කියන්න බෑ. පොතේ තිබුණ එකක් වෙන්න ඉඩ තියෙනවා. ඊයේ ලැබිලා දැන් ලැබියන් කියලා හිතපු එකක් වෙන්න ඉඩ තියෙනවා. එතන ළඟින් යනකොට මට ධානයක් ලැබුණා කියලා හිතාගන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක සඳහා අපි නැවත නැවත කරමින් නැවත නැවත කමඨාන් සුද්ධ කරමින් නැවත නැවත ඒක කොනහමි. නැවත නැවත ඒක අව탁සීරු කරමින් ගියොත් ආර්ය ඥානයට කිට්ටුයි. ලැබිච්ච ගමන් කාඩ්බෝඩ් රටුණක් දාගත්ත රජෙක් වගේ කෑ ගහන්න දඟලන්න පටන් අරගත්තා නම් ඒක අනාර්ය වෙන්න තියෙන ඊට වැඩි අපි කියනවා සිංහලේ නිකන් කටුසය කරේ රත්තරම් බැඳා වගේ කිට්ටුවෙන් යනකොට කෑ ගහන්න පටන් ගන්නවා. ඉතින් ඊට කොට එයා දේවදත්ත පැත්තට යනවා. දේවදත්තගේ වැඩ ටික තමයි යාතින් කෙරෙන්නේ කොහොම කරන්නේ. වචන වලිමුත් කෙරෙන්නේ ඒක ක්‍රියාවලියුත් කෙරෙන්නේ එහෙමයි Tamanට කෙරෙන්නේත් ඒකයි අනුන්ට කෙරෙන්නේත් ඒකයි. ඉතින් කෙසේ නමුත් පසුගිය අවුරුදු 30 40 ඇතුළත එහෙම Tamanගේ අත්දැකීම් හෙලි කරන ගතිය වැඩි වෙන්න පටන් ගත්තා. හොඳ නරක දෙකම වැඩි වුණා. ඒ සාසනෙ දියුණුවා. මේවා තිබිලා නැහැ. දැන් අවුරුදු 40කට ඉස්සෙල්ලා ලංකාවේ මුළු පුස්කොළ පොත් සියල්ලම කලපිරමෙන්දලා බැලුවත් කිසි කෙනෙක් කරලා තිබිලා නැහැ. එක හාමුදුර කෙනෙක් විතරක් පුරුමින් ආපු ස්වාමීන් වහන්සේ නමක් එක කසින භාවනාවක් කරලා ලාන්තමට ආලෝකයක් පහළ වෙච්ච තැනට ඒ කියන්නේ උග්ඝහ නිමිත්ත වඩලා ගිහිල්ලා ප්‍රතිභාග නිමිත්තට යන තැනට ලියපුවත තමයි ඒ ඔය බුද්ධ ජයන්ති කාලේ එකම පොතකට තිබිලා තියෙන්නේ. ඒකත් ජන විඥාණයට අවිල්ල නැහැ. ජන සමාජයට අවිල්ල නැහැ. නමුත් ඒ අතින් අපිට අද සන්තෝෂ වෙන්න පුළුවන්. නමුත් අනාර්ය පැත්තට යන්න තියෙන ඉඩ අවුරන්නම නම් බෑ. ඒ තරම් මිනිස්සයා කෑදරයි ඒ තරම මිනිස්සයා මේ අහුවෙන දේ උඩ තියාගෙන මේ මාන්නකාරකම් කරන්න හදනවා. තණ්හා කරන්න හදනවා. මමේ කියා ගන්න හදනවා. එතකොට ඒ निराமிස වුණත් අනාර්ය පැත්තට යනවා. ඉතින් ඒක නිසා භාවනා කරනකොට ලක්ෂණ උපනිජ්ජහාන නැත්තම් පච්චනීක ආවරණීය ධම්මේ ජහායති කියලා අරමුණක් බලනකොට අරමුණේ බැලිය හැකි දෙපැත්තක් තියෙනවා. එකක් තමයි අරමුණත් එක්ක හිත පැවැත්වීම නිසා අපි ගත්තොත් ආනාපානය ආනාපානයේ එක හිත පැවැත්ත නිසා එතනම හිත ඒකාග්‍ර වෙන නිසා එතනම හිත ඒකෝදි භාවයටපත් වෙන නිසා කාමච්ඡන්දේ ඉන්නේ නැහැ. එතකොට එක නීවරණයක් යටපත් කරලා ධානාංගයක් ආවා. මගේ හිත ආනාපාන හිතියා කියලා ප්‍රතිපක්ෂ ධර්ම යටපත් කිරීමෙන් ලබන්නා වූ යම්කිසි ධානා මට්ටමක් නැත්නම් ධානාංග කියලා කියවම මේවට නීවරණ අයින් කරලා එක ධර්ම සුඛයක් ලබනවා. ඒක දැන් මේක තමයි ක්‍රමයේ කියලා හරි ගිහිල්ලා ප්‍රීතිය භාවනාවේ පහළ වුණා නම් ඒක නට ව්‍යාපාදේ යටපත් වෙනවා. මේක හරි දැන් මට අහුවෙලා තියෙන්නේ මම මෙතෙක් කල නම් තරහ යන කෙනෙක් තමයි. නමුත් මේ චිත්තක්ෂණේ දැන් ආනපානේ ඉන්නේ. මම දන්නවා මේක ප්‍රයත්නේ ලැබුව එකක්. ප්‍රතිපදාවෙන් ලැබපු එකක්. දැන් කෙලස් අඩුයි. අඩුම ගන්න හිත නන්නත්තර වෙන්නේ අඩුම ගන්න හිත විවිධ අරමුණු දිගේ දුවන්නේ. ඒකට ඇති වෙනවා නම් ප්‍රමෝදයක් ප්‍රීතියක් ඒ හිතේ ආයි ව්‍යාපදේ තියෙන්න බෑ. ඒ වගේම මේක ලබා ගැනීම සඳහා මේ යෝගාවචරය මෙනෙහි කිරීම දිගට දිගට කරනවා නම් මේ ආස්වාස මේ ප්‍රස්වාස නැත්නම් මේ වම මේ දකුණ මේ පිම්බීම මේ හැකිලිම කියලා මෙනෙහි කරන තියෙන තාක්කල් නිදිමතක් වෙන්න බෑ. ඒ නිසා දන්නවා මේක උපයාගත්තේ අරමුණේ නංගඬ ගහිල්ලෙන්. අරමුණ ලේබල් කිරිල්ලෙන්. අරමුණ මෙනෙහි කිරිල්ලෙන්. ඒ නිසා නින්දට වැටෙන්න දෙන්නේ නැතුව අරමුණ මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කිරීමේ සූරකම මෙනෙහි කිරීම කියන උපකරණේ පාවිච්චි කිරීමේ දක්ෂකම අනුව එයාට නීවරණයක් වෙන නිදිමත තීන මිද්දේ පිටු දකින්නවා. එතකොට එයා දන්නවා මේක තියෙනකොට මේකෙන්නේ නැහැ, මේක තියෙනකොට මේකෙන්නේ නැහැ කියලා. එතකොට ප්‍රතිපක්ෂ ධර්ම යටපත් කිරීමෙන් ලැබෙන ධර්ම කොටාසයක් යට තේරෙනවා. එතකොට යම් වෙලාවක යාගේ හිත මේ වර්තමානයේ මතුවෙන මතුවෙන ආස්වාදයේ ප්‍රසවාසයේ මෙනෙහි කර කර ඉන්නකොට අතීතයට හිත දුවන්න වෙලාවක් නැතය. අනාගත සැලසුම් හදන්න වෙලාවක් නැතය. ඒක අපරාධේ කාලකන්නිකමක් නෙවෙයි. ඒක ධර්මමේ ඉදිරියට යෑමක් කියලා මේ අනාගත සැලසුම් හදන එක නව නිර්මාණ ප්‍රගතිය ගැන කල්පනා කරන අයට 아무තු හිතවිල්ලක් ගන්න වෙනවා විතක්ක මේ උද්දච්ච කුච්ච දෙක නැති කරන්න. අපි හිතන්නේ ඔය ඔය ඕමාන් මං ගිය වෙලාවේදී ඒ තරුණ යෝගාව යෝගිනියක් මට කියනවා ඒක හොඳයි ඒ කතා කරුවේ බොහොම අවංකව ස්වාමීන් වහන්සේ මම ගෘහ නිර්මාණ ශිල්පිනියක් ඉතින් මම ගෘහ නිර්මාණ හිතන්නේ නැතුව නිතරම අරමුණේ හිත තියාගෙන හිටියොත් මගේ නිර්මාණ ශිල්පයට මොකද වෙන්නේ කියලා. මම එතකොට මේ පස්සර නෙවෙයි යන්නේ. එහෙම නැත්නම් මේ නිර්මාණශීලීත්වය භාවනාවට වැඩි හොඳ නැද්ද කියන එකයි වක්‍රෝත්තියෙන් අහන්නේ. මම කොයිද ඒකේ ඒ කෙනාට හිතන්න පුළුවන් අය ගෘහ නිර්මාණ ශිල්පියෙක් නෙසනෝ නිර්මාණශීලීත්වය වැඩියෙන්ම තියෙන්නේ tempat වෙච්ච හිතේද අවිසිච්ච හිතේද කියලා මම අහුවා. ඒක නිර්මාණය කරනට ඇවිස්සෙනවා. ඇවිස්සිච්චෙත් තමයි වැඩි නිර්මාණය කරන්නේ. ඒකට මම කව තමන්ගේ මූණ හොඳට බලන්න පුළුවන් නම් වතුරකට හෙල්ලෙනකොටද බලන්න පුළුවන් නේ. වතුර කොහොමද ඡායාව නිශ්චල වෙනකොට තමන්ට හොඳට ඒකේ මේ ප්‍රතිවීක්ෂාව කරන්න පුළුවන්. මුඛ නිමිත්ත දකින්න පුළුවන්. පිළිඹු කරන්න කියලා. එතකොට කියනවා ඇත්තටම පිළිඹුවක් ඉන්න නම් හෙල්ලෙන්නේ නැතුව තියෙන්න ඕනේ. ඉතින් මං කව දැව දෙකෙන් කෝකද බාරගන්නේ? කැළඹිච්ච හිතේද පිරිසිදුකම ප්‍රසන්නකම තියෙන්නේ. එහෙනම් තමයි ඔය නිර්මාණශීලීත්වයද කියලා. ඉතින් බොහොම අමාරුවෙන් චිත්ත බේතක් බොන්න වගේ සෙනක ඉදිරි පිට කියන්න පටන් අරගත්ත මේ නිශ්චල හිතේ තරම් නිර්මාණශීලීත්වයක් ඔය මොකේවත් නැහැ. ඉතින් ඒක නිසා ඒ ගෘහ නිර්මාණ ශිල්පීන් නැත්නම් ඇඳුම් නිර්මාණ ශිල්පීන් මොන නිර්මාණ ශිල්පීන් කරන්න ගියත් ඒගොල්ලන්ගේ සියලු අදහස් වෙන හිත තැම්පත් වෙච්ච වෙලාවයි. ඒගොල්ල ඒක මේ ශිල්පයෙන් ගත්තයි කියලා හිතනවා නම් ඒගොල්ල හිතනවා මේ හිතලා ගත්තයි කියලා ඊට වැඩිය තකතිරුකමක් නැත්තේ නෑ. ඒගොල්ල තමයි ඔය නිම්මාන රතිය කියන දිවි ලෝකෙට යන්නේ. යාමේ තුසිතේ නිම්මාන රතිය පරිනිම්මිත වසවත්ති කියලා තියෙනවනේ. නිම්මාන රතියටත් උඩින් ඉන්නේ පරිනිම්මිත වසවත්තිය නිර්මාණය කරන්නන් දාස භාවයේ තියාගෙන වැඩ ටික ගන්න කටින් පරිනිර්මිත අනු නිර්මාණය කරපොත් දේවල් තමන්ගේ වශයේ පවත්තා. ඒකට වසවත්ති දිව්‍ය රාජයා ඉන්නේ ওই පරිනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකේ ගිහිල්ලා වයලා ඉස්ලා හරි වැටුනොත් අහුවෙන්නේ වසවත්ති දිව්‍ය රාජයා. ওই නිර්මාණ ශිල්පී. ඒගොල්ලෝ දන්නේ මේ නිර්මාණය කරලා අරුණ කඹරනොයි කියලා. නිර්මාණශීලීත්වය වැඩි වෙන්න වැඩි වෙන්න මේ දියුණුවක් හදන්න නටන්න නටන්න මැටි වාගෙන ගොන්නු වගේ අනුණ්ඩ කඹරනවා. ඒක බඩ රස්සාවට කරන්න ඕනේ. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. නමුත් ඒක ආඩම්බරයට ගත්තොත් නිම්මාන රතියට යයි. ඊට උඩින් ඉන දෙයියෝ අර ගොල්ලන්ව පරිණිම්පිත වතවත්ටි තියාගෙන හැම නිර්මාණයක්ම එයා ඔක්කොටම කියනවා ඔයාගේ ප්‍රොජෙක්ට්ස් ඔක්කොම දෙන්නේ කියලා. එකයි වැඩ ගන්නෙ. අනික ඔක්කොම ප්‍රොජෙක්ට්ස් එයා පස්සේ වැඩ ගන්නවා. අර මිනිහට විතරක් ගාන ගෙවනවා. ඒකේ ලොක්කට තමයි වසවත්තිය කියලා කියන්නේ. වසවත්ති දිවි රාජයයි කියලා කෙක් ඉන්නේ. උට කුවේර කියලා කියන ලෝකේ පොහසතාම ඌ. ඉතින් ඒගොල්ලෝ යර්ථ ඉන්නේ ඒ නිසා මේ අතීත අනාගත දෙකේදී අනාගතය ගැන හිතීම අත්‍යවශ්‍ය දෙයක් කියලා තමයි තරුණ ජනතාව හිතන්නේ. මම දැන් නා කියන්නේ තමයි ටිකක් ලාවට වගේ තේරෙනවා ඒක. ඒ දවස්වල වැඩිම සැලසුම් තමයි. ඉතින් එහෙම කෙනෙකුට කිව්වොත් වර්තමාන හිත තබා ගැනීම මේ සමාධියක්ය ආර්ය වැඩක්ය නිර්ාමිෂ වැඩක්ය ප්‍රත්‍යක්ෂ කළ හැක්කක් කියලා හරි අමාරු වේතු කළ දෙන්න. ඒක නිසා පොඩි දරුවන්ට මේවා කියන්න යන්න හොඳ නැහැ. පොඩි දරුවන් කිව්වොත් ඒ තමයි අනිවාර්යයෙන්ම මගේ තාත්තෙන් අහනවා මොකටද මේ අධ්‍යාපනයෙන් ඇති වැඩි. අධ්‍යාපනය කෙරුවත් කඹරන්න තියෙන්නේ. අධ්‍යාපනය නොකරුවොත් කඹරන්න තියෙන්නේ. ඒක දැන් අහනව නෙවෙයි කරනවා ඕස්ට්‍රේලියාව වගේ රටවල ඒ જાතිය නැත්නම් ඕස්ට්‍රේලියානු જાතිය කවදාවත් ඉගෙන ගන්න නැහැ. ඉගෙන ගන්නේ ලංකාවෙන්, තායිවානයෙන්, වියට්නාම් යන කට්ටිය විතරයි. ඒගොල්ලෝ තමයි පළවෙනි, දෙවෙනි, තුන්වෙනි තැන ගන්න. අරු යන්තම් ඉස්කෝලෙන් පාස් වෙච්ච ගමන් මේසන් නැන්දක් අතර ගන්නවා. අපේ මනුස්සයා ගිහිල්ලා PhD කරලා එනකොට අරු ගේකුත් අතලා ගෑණියෙකුත් අරගෙන දික්කදාසත්ලා දරුවොත් හම්බෙලා ඉවරයි. අර අවුරුදු හතරේ නුගේ වැඩ ඉවරයි. මොකද උදන්න මේසන් නැන්ද අතර ගතර වාසේ හම්බ කරන ගාන ඒ අවුරුදු 4කට කලින් පටන් අරගත්තා පස්සේ ඉංජිනේර කෙනෙකුට කලින් යන්න පුළුවන්. ඒ රටේ මිනිස්සු අපේ මිනිස්සු වගේ ඉඩම් බෝදලු කරන ඒ රටවල වලට ගිහිල්ලා අධ්‍යාපනය කරන්න යන්නේ උන් දන්නවා මේකේ මැට්ටෝ වෙනවයි කියලා. අපේ කට්ටිය තාමත් ඒ කියන හොඳයි ඒක ඇති ප්‍රශ්නයක් නැහැ. නමුත් දැනගෙන යන්න ඕනේ මේ අනාගත සැලසුම් හදනවයි කියන මේ සූස්තිය එහෙම නැත්නම් ඒ කියන මතේ තමයි මුළු දේශපාලනේම අද තියෙන්නේ. මුළු ආර්ථික විද්‍යාවම තියෙන්නේ ඕකේ. මුළු සමාජ විද්‍යාවම තියෙන්නේ ඕකේ. හැබැයි ඒ වෙනකොට වර්තමානයේ කාබාසිනියා කරලායි කියලා පෙන්න ගන්න අරිම අමාරුයි. පෙන්වන්න කිව්ව පරදිනවමයි. එතකේත හොඳ කාලා වරෙන්කෝ කක කක ඵලයන්කෝ කිහිලා කාලා වරෙන්කෝ හදාගෙන ගියාට පස්සේ Tamange වලිගය හපා ගන්නවා වගේ මේ අනාගත සැලසුම් හෝ අනාගත පස්චුත් යට ගියාගෙන පශ්චාත්තාප වෙනව වෙනුවට සුඛය වැටෙන්න පටන් ගත්තොත්. හිතුන් හිතුන් සුඛය. මම දැන් මේ ඉඳගෙන ඉන්න එකත් බුදු වුණා වගේ වැඩක්. මම ඉඳගෙන ඉන්න බව දන්න එකත් නිවනක්. මේක නෑනේ ඔය අතීත අනාගතේ ඉන්නකොට. හිත තියෙන්නේ වෙච්ච දෙයක් ගැන හෝ කරන්න තියෙන දෙයක් ගැන. මේ ඉන්නකෙත් නෑ කියලා ඒ ප්‍රීතියට වැඩිය ටිකක් මෝරච්ච ගතියක් එකේ තියෙනවා. සුඛය. යම් වෙලාවක කාට හරි ආවන ඒ කෙනාට මේ අතීත අනාගත දෙකේ නටන්න ඕනකමක් නෑ. ඒ නිසා යම් කිසි කෙනෙක් පරිවේෂණ කරනවනම් යම් කිසි කෙනෙක් යමක් හොයනවනම් අනිවාර්ය මේ කෙනා වර්තමානයේ වණ කරගත්ත කෙනෙක්. වර්තමානයේ සුඛයෙන් ඉන්න කෙනෙක්. වර්තමානයේ පිරිච්ච ගතියක ඉන්න කෙනෙක්. වර්තමානයේ සම්පත්‍ති කරගතිය දන්න කෙනෙක් ඒත් පරිේෂණ කරයි. හැබැයි ඒක විනෝදාංශයට කරනවා මිසක් ඒකට ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කරගෙන, බෙලි කපාගෙන, බෙල්ල කාගෙන, තෝතෝ වරපල කියන්න ඕනේ නැහැ. ඒ පරිශන ආර්ය පරිශන වලට වැටෙනවා. ඒක බොහෝමත්ම කවුරුත් හිතන්නේ නැති තරම් පිරිසුදු කන්නඩියක් ඉස්සරහට ගියාට පස්සේ Tamange ප්‍රතිබිම්බේ බේන වගේ ඒව එනවා. ඒක කවදාකවත් මේ ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න ශිල්ප ශිල්පායතන වලට යන්න ඕනේ නැහැ. හිත පිරිසුදු වෙනකොට අනිවාර්යයෙන් මේ ගාවට කල යුත්තේ ওই කාටත් වැඩිය හොඳට පේන්න පටන් ගන්නවා. ඒක නෑ ඒ කියන ප්‍රායෝගිකත්වය සහ ඒ කියන ප්‍රයෝජනෙන් සලකලා වැඩ කෙරෙන්නේ මේ ශිල්පායතන වල නෑ. ශිල්පායතන තියෙන මේ අපි කල්ැතුවම ට්‍රේන් කරනවා නැත්නම් බ්‍රේන් වොෂ් කරනවා. නාස්ලනුව දාලා ඒකට ස්පෙෂලායිස් කරනවා. ඕනම විශේෂේෂ්ත්‍රයක යම් කෙනෙක් ස්පෙෂලායිස් කරා නම් ඒක ලෝක විශ්ේ දන්නේ යමක් විශේෂත්ව වෙන්න නම් අනික් විශේෂ පිළිබඳ මොඩෙක් වෙන්න ඕනේ. ලෝක විශ්ේ සාමාන්‍ය දන්න කෙනාට කිසිම විශේෂක විශේෂඥකමක් නෑ. හැබැයි සිංහල ගොවියා මඩ සෝදාගත් කල රජකමට සුදුසුයි කියලා සුද්දා කියනවා. ඒ මනුස්සයාට මඩ හොදාගත්තට පස්සේ රජ මේ මේ සිංහාසනෙන් නගින එක විතරයි තියෙන්නේ. මේ මනුස්සයා දන්නවා මේ પરિසරය පාලනය කරන්න හැටි. මේ මනුස්සයා දන්නවා ඇඟුම් පාලනය කරන්න හැටි. මේ මනුස්සයා දන්නවා ජලය පාවිච්චි කරන්න හැටි. ඒකට විසම ගිහිල්ලා මේ හයිඩ්‍රොලොජි ඉගෙන ගන්න නෙවෙයි. ඉතින් ඒක අමාරුයි. ඒක කියලා දෙන්න යන්නත් එපා. එතකොට අපි මේ යන රැල්ලට විරුද්ධ වුණා වෙනවා. ඒ නිසා පොඩි දරුවන් උගන්වනකොට එහෙම නැත්නම් බාල අයට කියනකොට ඒගොල්ලන්ට ඒ අනාගත සැලසුම් වල තියෙන නරක පැත්ත පෙන්ලා දෙන්න යන නරකයි. නාකින්ද බණ උගන්නනකොට අතීතය ගැන පශ්චාත්තාපයෙන් ගැන මොකක්ද කියන්නේ නරකයි. මොකද ඒකෙම මේගොල්ලෝ ජීවත් වෙන ඉතින් ඒගොල්ලෝ ඒ සූස්තිය තියාගත්තා. ඒ ප්‍රශ්නයක් නැහැ. නමුත් මතක තියානින්න කවදා හරි ධර්මෙ වැටෙන්න පටන් ගත්තා නම් නාකි වෙන එකත් නතර වෙනවා. අර පොඩි දරුවන්ගේ තියෙන ලදරු ගතියක් නැති වෙලා මෝරච්ච ගතියකට එනකොට එයාට දෙනවා වර්තමාන සුඛේ වගේ සුඛයක් මේ එළඹ සිටි චිත්තක්ෂණේ වගේ සුඛයක් මොනම චිත්තක්ෂණයකවත් ලැබෙන්නේ ඒක පාගගත්තේ නැත්නම් කවදාත් අතීත අනාගත දෙකට යන්නත් බෑ. ඒක නිසා ਸਰවචන්සේ සඳහන් කරනවා යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. යමක් යමක් ගැන ඔබ කල්පනා කරන්න ගියොත් ඒ කල්පනා කිරීම නිසාම වර්තමානයේ කෙලසෙනවා. වෙන දෙයක් බාටපත් වෙනවා. විකෘතියක් බාටපත් වෙනවා. ඒ විකෘතියක් තමයි අවුරුදු 1 ජීවත් වුණත් ජීවිතය කියන්නේ. කවදාකවත් වර්තමානය සරල, සුන්දර, සුඛ, ඉදුම් කිටුම් පහසුකම නැහැ. ඉතින් ඒ කියන්නේ ආඋද්ද චෝකුචේ රමණීය කරනවා සුඛ චෛතසිකේ නැතිවීම. සමතේ කරනාට කරන ගණන වරක තේරෙනවා. මේ වර්තමානයේ එළඹ සිටිච්ච මොහොතේ හොඳට පట్టල වෙලා. සුවසේ වාඩි වෙනකොට මට අතීතනාගත හිත හිතින්න වෙලාවක් නැහැ. නමුත් පිරිච්ච ගතියක් තියෙනවා එතන. ඒක අයින් කරන්න බැරි. එහෙම නැත්නම් ආය මාත්තු මොනක්වත් දාන්න ඕනේ. ඒක ඒක වෙච්ච පිරිච්ච ගතියක් එන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි මේ සැකය සමත විපස්සනා දෙන්නගෙම යෝගාවචරයාගේ පුදුමාකාර විදිහට අනාගතය ප්‍රගතිය එහෙම නැත්නම් භාවනා දියුණුව බාධා කරනවා. ඒ හේතුව මේ සැකයට හේතුව ශ්‍රද්ධාව මතිකම. සැකේ කියන්නේ ශ්‍රද්ධාව නැතිකම. භාවනාදී එක තේරෙන්නේ අරමුණේ අරමුණු රස දන්නවනම් ආස්වාසයට ගියා ගිය ගමම්ම ඒකේ ආස්වාසයේ ඉන්නකොට වර්තමාන වශයෙන් වැටහෙන දේ ප්‍රස්වාසයේ ඉන්නකොට වර්තමාන වශයෙන් වැටෙන විචාර බුද්ධිය තියෙන කෙනාට කවදාකවත් සැකයක් එන්නේ. සැකයක් තියනවා නම් ආයත් කරන්න තියෙන අරමුණව ගිහිලා පිරිමදින්න කියනවා. නැවත නැවත කරන්න. එතකොට අර අර සැකේ දුරවන් වෙලා යනවා. අන්නේ විදියට පච්චනීක ධම්මේහි ආවරණීය ධම්මේහි ජායති කියන විදියට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන ධර්ම දවලා ඒ වෙනුවට විතක්ක ਵਿਚාර පිසුක එකග්ගතා ධර්ම පහල කිරීමේ ක්‍රමයට අපි කියනවා සමත සමාධිය කියලා. නමුත් විපස්සනා සමාධිය කියන්නේ ලක්ෂණ ප්‍රනිජ්ජායති කියලා. බලන බලන අරමුණේ නිතර වෙනස් වෙන සුළු ගතිය පේනවා. ඒක පේන්න අරමුණට ලං වෙලා බලන්න ඕනේ. එහෙම නැත්නම් උත්සන්න කරලා බලන්න ඕනේ. අප්‍රමාදීව බලන්න ඕනේ. අරමුණ හැදීගෙන එන වෙලාවේ අපි ගත්තොත් ආස්වාසේ යාන්තමට දැනීගෙන එන මුල් වෙලාවේ ඒක පුදුමාකාර වේගෙන් වැඩෙනවා. ඒක හරියට මේ බඩේ ඉන්න බබා බොක්කේ ඉන්න වෙලාවේදී ඒක තප්පර ගානක් ඇතුළත සෛලයේ දෙකට කැඩෙනවා දෙක හතරට කැඩෙනවා හතර අටට කැඩෙනවා අටේ 32ට යනවා ඒකට අබ්බුද කියන නම දෙනවා ඊට පස්සේ එක සුමානකින් ඒක ඔක්කොම අනික් කෑලි හැදිලා එනවා ඒක නිකන් බලාගෙන ඉන්න බැරි තරම් මේ බොක්කේ නැත්නම් මේ බ්‍රුණ පෝෂයේ වැඩිම හිතා ගන්න බෑ ඒ වගේම ඕනම දෙයක හට ගන්න වෙලාවේ කොච්චර වේගෙන් සිද්ධ වෙනවද කියනවනම් මේ Big Bang theory ගැන කතා කරනකොට කියනවා මේ ලෝකේ හටගත්ත වෙලාවේදී ඉස්ලාමයේ පිපුරුමක් ඇති වුණා. ඒකට තප්පර 1000න් එකක් තුල ඒ සියල්ල වෙනස් දෙයක් බාටපත් වුණා. පුපුරන වෙලාවේ තිබුණ එක බලන්න කවුරක්වත් ඉඳලා නැහැ. ඒක නිසා එතන ඇති වෙච්ච හෙබ්‍රන් කියන පාටිකල් එක නැත්තම් ඒක තමයි දෙයන්නාසි කියන්නේ. ඒක ඇති වෙලා දල බලන්න ඉසල වෙන දෙයක් වඩපත් වෙනවා. ඊට පස්සේ තමයි මේ පාට ව්‍යාපෝ තේජෝ හැදුණේ කියලා. දැන් මේගොල්ලෝ අර සර්න් එකෙන් උත්සාහ කරනවා ආය පිබිරීමක් ඇති කරලා ඇති වෙනකොටම බලලා අර ආරම්භක ඒ අංශුව බලන්න පුළුවන් කියලා. ඉතින් ලෝකෙම කියනවා ඒක බලන්න ගියොත් මේ ලෝක විනාශ වෙන්න ඉඩ තියෙනවා යන්ත්‍රේ ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ. ඒ තරම්ම මේ ආරම්භයේ විතම වේගයි. අපි දකින්නේ පෙරහැර ගියාට පස්සේ පමා වෙලා එතකොට මේක නිකන් පහුපහුව වෙලා වැඩි කෝකෝ වෙලා තියෙනවා. ඒ නිසා කොයි වෙලාවකරි යෝගාවචරයා අරමුණ අල්ලාගෙන අරමුණේ මුල දක්නාසුලුව ආසන්නව දක්නාසුලුව උත්සන්නව දක්නාසුලුව ගියොත් ඒක බලාගෙන ඉන්න බැරි තරම් වේගෙන් වෙනස් වෙනවා ඒක නිසා ඒ ලක්ෂණය වෙනස් වෙන ලක්ෂණය දක ගන්නාසුලුව කරන භාවනාවට ධ්‍යාන කියලා කියනවා ලක්කනොපනිජ්ජායති එතකොට ඒක දිහා බලාගෙන ඉන්න පුදුම වෙහෙසයි ඒ තරම් සීඝ්‍රයෙන් වෙනස් වෙනවා මේක ඒ වෙහෙස චිත්‍රපටියක චිත්‍රපටියකටත් වැඩි ඒක වඩා හොඳ මේ ටෙලිවිෂන් එකක හරියටම ફોකස් වෙලා නැතිලා තිත්වටන වෙලාව වගේ ඒ තිතක් ඒ තමන්ගේ ස්ථානට ඇවිල්ලා නොපෙනී ගිය ගමන් එතන තව තිතක් එනවා. ඒකත් නොපෙනී යනවා. කවදාකවත් පළවෙනි තිතේ නැති වෙන්නේ ඉස්සලා දෙවෙනි තිතේ ඉන්නෙත් නැහැ. කෝටි ගණන් හිටිය උනට කෝටි දෙකක් හැප්පෙන්නෙත් නැහැ. මෙන්න මේ සංකල්පය මේ මේ දර්ශනය චිත්‍රපටයක් පෙන්වන්නේ නැති නැත්නම් ටෙලිවිෂන් එක හරියට ફોකස් වෙච්ච නැති වෙලාවේ මේ තිත්වල වැඩේ බලන්න හිටියොත් ඒක හොඳ හේතුඵල ධර්මයක් පෙන්වනවා. හරි කම්මැලි. අපි ඊට වැඩිය හොඳයි මේක සෝකාන්තයක් හරි දුක්ඛාන්තයක් හරි කොල්ලෙකුයි කෙල්ලෙකුයි මල් ගහක් වටේ කරකිනකොට දුෂ්ටය ඇවිල්ලා පැත්තකින්ලා බලා ඉන්න කැලේ තියෙන ඔක්කොම ඉන්නේ ඔතිත් ටිකේ. තිත්තික තියෙන වෙලාව අපි කැමති නැහැ. මොකද ඒක ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඒසයි ශීඝ්‍රයෙන් වෙනස් වීම දැකීම දුක. ඒකයි අපි මේ ඈතට වෙලා පස්සට වෙන්න ඇරලා පමා වෙලා බලන්නේ. ඒකට ටිකට පටල වෙලා තියෙන්නේ. ස්ථාවර වෙලා තියෙන්නේ. සමූහ වෙලා තියෙන්නේ. අන්නේ විදියට කෙනෙක් තුල තියෙනවා නම් හට ගන්න වෙලාවටම කිට්ටු කරලා අපි බලන්න සිරිපාදට ගිහිල්ලා ඉර නගින වෙලාව හරියට කන්ද කපාගෙන ඉර ආවට පස්සේ කොච්චර ශීඝ්‍ර මේක එළියට එනවද කියලා. ඉර බහින වෙලාව බලන්න. ආහසතිය බලන්න ඉර හෙල්ලෙන්නේවත් නැහැ. ඉර නගින වෙලාවේ බහින වෙලාවේ පුදුමාකාර විචිත්‍රයි. පුදුමාකාර සිද්ධි බහුලයි. ඒ වගේ තමයි ආස්වාසය ඇති වෙන වෙලාවේ ප්‍රස්වාසය ඇති වෙන වෙලාවේ ඒක බලාගෙන ඉන්නකොට බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා මේකට නමක් දෙන්න තරම්වත් නිමිත්තක් ගන්න තරම්වත් අරමුණු කරන තරම්වත් ඉන්නේ නැතුව මේක වෙනස් වෙනවා එතකොට ඒක අනිමිත්තක් බාටපත් වෙනවා. ඒක බැලීමත් දුකක්. අන්නේ වගේ අරමුණ දිහා බලනකොට මේක වහ වෙනස් වෙන සුළු ගතිය. ඒ වෙනස් වෙන ගතිය දැකීම වදයක්. ඒක මහා කරදරයක්. මේකට කියන්නේ දුකක්. දුකසේ දරා සිටීමක් කරන්න වෙනවා. නමුත් මේ ඒ වෙනස් වෙන ගතිය ඔකම මේ දුක දේර දරාශින ගතිය මම බැලුවත් නැතත් තියෙන එකක්. ඒක අනාත්ම ධර්මයක් කියලා. ඒ ලක්ෂණ බලන අසුළු අරමුණ බලනකොටත් අර වගේම හිත සමාධිගත වෙනවා. ඒකට කියනවා ක්ෂණ මාත්‍ර සමාධිය කියලා. කණික සමාධිය කියලා තමයි ඔක ওই මහසි ක්‍රමය එලි දක්වනකොට ඇතිවෙච්ච කියන්නේ ක්ෂණික සමාධිය. momentary concentration කියලා. ඒ ඒ සමාධියේ තියෙන එකම චිත්තක්ෂණය. ඊගා චිත්තක්ෂණේ තුපයන්න ඕන. ඊගා චිත්තක්ෂණේ තුපයන්න ඕන. ඊගා චිත්තක්ෂණේ තුපයන්න. අර වගේ එකම අරමුණක් දිහා නැසලිය බලා සිටන පිටිසුතුමක් මන් දිහා බලා ඉන්න වගේ එකක් නෙවෙයි. ඉතින් මෙන්න මේ දෙකේදිම ඒ ලැබෙන සුඛය සමාධිය පසදිය ඒකෝදි භාවය අරමුණ මත රඳාපවතින එකක් නෙවෙයි. අරමුණේ ක්‍රියාකාරකම් දිහා බලා හිටීම නිසා නිරාමිෂෝ පහළ වෙන එක. ඒ නිසා අර ඉස්සලා ඉස්සලා හිතෙන්නේ අරමුණ මත පවතින එකක් කියලා. නමුත් අරමුණ ගෙවෙද්දිත් අරමුණ නැතුව තියෙද්දිත් මේ සමාධිය මේ ඒකෝදි භාවය මේ සතිය මේ ඒකාග්‍ර භාවය තියෙන්න පුළුවන්. එතකොට තමයි භාවනාව හිත ඇතුළට වැඩිමක් ඇති වෙන්නේ. නිසා මේ නිජ්ජායනය දැවීම කියන වචනේ තියෙනවා බැලීම කියන වචනේ තියෙනවා නිජ්ජායනය දෙආකාරයකට වෙනවා. ආස්වාස ප්‍රසආසය බලනකොට වුණත් සමහරෙකුට ධානාංග මතු කරලා නීවරණ යටපත් කරන ක්‍රමයට આવොත් අපි කියනවා සමත සමාධියක් තියෙන කියලා. අරමුණ දිහා බලනකොට මේකේ වෙනස් වෙන බව, ශීඝ්‍ර වෙනස් වෙන බව. සායක බලාන ඉන්නකොට එන කම්මැලිකම, නීරසකම, ඉපාහාරය වෙන ගතිය, නිදිමත ගතිය, පාළුව, තනිකම, මුස්පේන්තු ගතිය දුක්ඛ සත්‍යයි. මේ දෙකම දැක්කට පස්සේ තියෙනවා මේක දැන් අද වහා වෙනස් වෙන ඒක දිහාම හොල්ලන්න නැතුව බලාගෙන හිටියොත් හැලහොල්මනක් නැතුව ඒසට පේනවා මේක මේ මට අයිති එකක් නෙවෙයි අනාත්ම දේ ඒ නිසා මෙතෙක්කල් දැක්කේ නෑ බැලුවට ඒක නිසා අපිට හිතමනාපකම් ගන්න ඕන කමක් නෑ කියලා ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටෙන පැත්තකුත් තියෙනවා අන්නේ දෙකේදිම අරියෝ නිරාමිසෝ ආර්ය වූ නිරාමිස වූ ප්‍රත්‍යක්ෂ කළ හැකි ඥානයක් උපදිනවා සමහරෙකුට ඒක චිත්තක්ෂණ වශයෙන් උපදිලා ඊගා චිත්තක්ෂණ නැති වෙනවා ඒ වුණත් ඒක විශාල ජයග්‍රහණයක් ඒක විශාල සූචකයක් ඒක විශාල දැනුම් දීමක් පින තියෙනවායි කියන වරින් වර තේරෙනවා ඊට පස්සේ ආයෙත් අපි පුරුදු සංකල්පනාවට යනවා පුරුදු චින්තනයට වැටෙනවා පුරුදු සුතමේ ඥාන වලට අහු වෙනවා. පුරුදු ආකාර පරිවිතක් වලට අහු වෙනවා. ඉතින් මේ ආකාර පරිවිතක් වලට අහු වෙමින් අහු වෙමින් නමුත් අර ප්‍රත්‍යක්ෂ වෙන දෙයට අනුග්‍රහ කරන හැටි. ප්‍රත්‍යක්ෂ වෙන දෙයට අදාළ ශප කර්ම සලසලා දෙන එක යෝගාචරගේ සාමාන්‍ය බුද්ධියෙන් සිද්ධ වෙන්න ඕන. ඉතින් ඒක වෙන්න තමන්ම මේකට ගිහිල්ලා වරද්දගෙන ආය ඇවිල්ලා ආය ගිහිල්ලා ආය වරද්දගෙන කරගෙන කරගෙන කරගෙන යනකොට මෙයාට තේරෙන්න පටන් අර ගන්නවා මේක තමා විසින්ම උපයාසපයා ගතු එකක් නිසා මේකට පච්චක්ක කියන නම සඳහන්. මොනම දෙයකින්වත් වෙන කුසලයකින් මේ කුසලය ප්‍රතිස්ථාපනය කරන්න බෑ. අත්වැරද්දෙන් පමණමයි මේ කරන්නේ. කලපුරුද්දෙන් විතරමයි මේක කරන්න තියෙන්නේ. ඒක නිසා මේ වෙලාවේදී ඒ යෝගාවචරය අරමුණත් එක්ක හොඳටම ළඟ තියාගෙන උත්සන්න කරලා ආසන්න කරන බලන වෙලාවේදී ලැබෙන අත්දැකීම වෙන කෙනෙකුට දෙන්න බෑ කියලා හිතන එක සාධාරණ. ඒකයි බුදුරජාණන්සේ බුදු වුණාට පස්සේ බණ නොකියන්න තීන්දුව කරේ. මොකද අපිට ඕනලා තියෙන ඈතකට වෙලා අරමුණ රස විඳින්නයි. ලං වෙලා අරමුණේ හැඩ අරමුණේ ලකුණු බලන්න නෙමෙයි. ඉතින් ඒක නිසා සරුවචන් වහන්සේ පවා මේක කිව්වට තේරුම් ගන්න එකක් නැති වෙයි කියලා හිතුවා. මෙච්චර පෙරම් පුරාගෙන ඇවිල්ලා මොකද ඒ තරම්ම අපි මේ බබා උපදිනවා පෙන්වන්න කැමති නැහැ. ඉපදිලා නාවපු බබා තමයි පෙන්වන්න කැමති. බබා උපේන උපදින තැන අපි තිඹිරිගේ කියලා කියනවා ඒක වසංගලත් කරන්නේ. වෙස් බඳිනවා පෙන්වන්න කැමති නැහැ බැඳපු වෙස් නටනවා පෙන්වනවා මේක තමයි අපේ ලෝකේ හැටි වෙස් බඳිනවා දැක්කනම් මේ අප්පුවාමි නෙමෙයි ඉන්නේ මේ උළුවට වෙස් පිටියක් බැඳගත්තා වෙස් පිටිය බැඳලාවට පස්සේ අප්පුවාමි නෙවෙයි ඌට මේ කිරි වතුරෙන් නාවලා පිළිත් කියලා එළියට ගන්නකොට අමුතු සතෙක් කරලා ගන්න ඊට පස්සේ ඉතින් අපි කට අරගෙන බලන්නේ ඒ නිසා නාඩගම නටන දිහා බලන්න කවුරක්වත් කැමති නැහැ මොන්න නටනකොට පස්සදක් පැත්තෙන් පෙන්නනවා මොන්න කැමතිද? මුණු නටන්න හැම වෙලාවෙම මූණ දාගන්න. අදපැත්තෙන් ගිහලා බලපුවාම අලි මජ්ජුවයි. පුත්‍රජානන්ද කියන්නේ පොඩ්ඩක් උඹ ඔයක බලනකම් පොඩ්ඩක් පිටිපස්සෙන් ගිහලා බලපන්. ඔය ඉස්සරහට වෙන්නන්න හදනකොට පස්සපැත්තේ එළියේ තියෙන හැටි. ඕනේ මැජික් එකක්. ඕනේ මායාවක් වෙනකොට පිටිපස්සෙන් පොඩ්ඩක් ගිහලා බලන්න. ඌ කනවා බෙල්ල අපේ. කවදාකවත් කැමති නෑ. ඒක නිසා මේ ප්‍රසන්ටේෂන් කියලා එකක් තියෙනවා. එලි දක්වන විදිය. එලි දක්වන මේ මේ දෘෂ්ටි කෝණේ විතරයි ඉන්න ඕනේ අපි. පිටිපස්සේ දෘෂ්ටි කෝණේ හිටියොත් බෑ. එතකොට උතන පේන්නේ තනි ප්‍රෝඩාවක් විතරයි. මගඩියක් විතරයි. ජඩ කතියක් විතරයි. මෙන්න මේ මැජික් එක දැක්ගත්ත දවසේ තවත් මේක අභිරමණය කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපේ අම්මලා තාත්තලා කැමති නැහැ අපි ඒක දකින්නට. අම්මලාට තාත්තලාට ඕනේ ජාතිය પરම්පරාව පවත්වන්න අනේ කොහොම හරි බැඳපං පුළුවන් නම් මේ પરම්පරාව ගෙනියපන් අයියෝ ඒකට ගහන දහන් ගැට දිහා බලනකොට සෝරි කියලා එතන අපේ අම්මට මං ආවුනේ නැහැ <laughs> දහව ගැට ඉච්චර තමයි ඒකට කරකවගෙන එන හැටි කියාගෙන එන හැටි අම්මත් නෙවෙයි ඉතින් කෙලිම මාරය වැඩ කරන්නේ අම්මා හරහා තාත්තලා හරහා ඉතින් ඒකට අහුණාට පස්සේ ඌ කනවනේ ටොං ගන්න දැන ඒකට අම්මත් නැහැ තාත්තත් නැහැ. ඉතින් දැන් මැදගත්තා නම් බෙරේ ගහපන්. අරගොල්ලන්ට තියෙන කොහොම හරි පුට්ටු කරලා තියලා අනේක විතරයි. කෙල්ලෝ ගැන කියනකොට කියන්නේ කෙල්ලෝ හරියට විකුණන්න තියෙන වීදුරු භාණ්ඩ කඩයක් වගේ වික්කට පස්සේ ප්‍රශ්නයක් නැහැ විකුණන ගමන් දූවිලි පිය පියා ෂෝකේස් එකේ තියාගෙන මැරිඩ් ඩෝටර් ස්ප්ලිට් වෝටර් කියලා කියනවා බැඳලා දෙනකන් ඔයගොල්ලන්ගේ තියෙන සෙනෙහ අත බලන්න බැඳලා පස්සේ තියෙන දේවල් වලට අහුම්කම් දෙනවද කියලා. ඊට පස්සේ තියෙන්නේ දික්කසන නඩු පිළිබඳ පෙරක දොරතන විතරයි. එයා ළඟට ගිහිල්ලා චර්චුරු ගානක විතරයි ඉතුරු වෙන්නේ. මේ වැඩේ වෙනකොට පෙන්නන එකයි පුත්‍ර ජානංශේ කරන්නේ. ඒකට සුද්ධෝදන රජුර කැමතිත් නෑ, මාමාය විදව කැමතිත් නෑ, යසෝදරාව කැමතිත් නෑ. මේ භාවනා කරනකොට ඒක දකින්නකොට පළවෙනි සැරේට වක්කාර වෙනවයි කියන එක අහන්න දෙයක් නෑ. ඔළුව තෝන්තු වෙනවයි කියලා අහන්න දෙයක් නෑ. එපා වෙනවා. වහකණ්ඩ හිතෙනවා. වහ කෑවයි කියලා දෙයක්වත් නැහැ. ඒක භවනා කරනකොට වහකණ්ඩ හිතනවා කියන එක ඒකේ නියත් නිකන් ලුණු මිරිස් ටිකක් කනවා. වහ කෑවයි කියලා දෙයක්වත් නැහැ. ඉතින් ඒ නිසා කාට හරි පුළුවන් නම් මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් මේ පේනකොට මේ දෙක අතර මේ මේ විනාශ වෙන බව දැක දැක දුක් වෙන බව දැක දැක මගේ නෙවෙයි කියන බව දැක දැක ඕක තුල සමාධියක් ගන්න. මිච්ඡර වෙනස් වෙන බව දැක දැක එහි ඇලෙනවයි කියනකොට මේ දුක් දෙන බව දැනගෙන මේක ආර්ය සත්‍යයක් කියලා ඔක ඇලෙනවයි කියන එක. උඹට මොනම දෙයක්වත් මේක පාලනය කරන්න බෑ කියනකොට ඇත්ත නේනම් කියලා කවුද බාර ගන්න කැමති? ඒක නිසා සාරිපුත්තු සංසය සඳහන් කරනවා මෙලව එලව දෙකේම සැප දෙන සමාධියට වඩා මේ ආර්ය වූ නිර්ාමිෂ වූ ප්‍රත්‍යක්ෂ ඥාණය ගොක් ඉහළ මට්ටමක තියෙනවා. ඒකේ තව යට තත්ත්වයක් තමයි සමත සමාධිය කියන්නේ. ඒ නීවරණ නැති වෙනවා. ඊට පස්සේ පටිපක්ක විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ භවෙය කියලා අටුවාචාන් වහන්සේ සඳහන් කරනවා. මේ නීවරණ නැති වුණාට පස්සේ බොහොම ගැඹුරක් වෙනදා නොපෙනිච්ච ගැඹුරක් යාට පේන්න පටන් ගන්නවා. සරුවච්චන් වහන්සේගේ වචනෙන් කියනවා නම් සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සති. මේ හිත හොඳට තැම්පත් වුණාට පස්සේ ජල කඩක් තැම්පත් වුණා වගේ හොඳට ඡායාව පේනවා. හොඳට ඒකේ පතුල පේනවා. එහෙම නැතුව ජල කඩ ඇවිස්සලා තියෙනකොට පිළිබිඹුව නැති වෙනවා. පතුල පේන්නේ නැතුව යනවා. ඉතින් අපි සංසාරේ ඉඳලම තියෙන ඇවිස්සිච්ච ජල කඩකින් දැකපු පිළිඹුවක් දැකලා. පතුල දැකලා නැහැ. ගැඹුර දැකලා නැහැ. තැම්පත් වුණාට පස්සේ ගැඹීරත්වය පේනවා. ඉතින් ඒකට වෙලා නැහැ අපට. ඒ මොකද මේ අර මෙලවයි එලවයි සැපදෙන පිං කරන්න තියෙන තියෙන ආසාව නිසා. ඒක නිසා පැහැදිලිවම කියන්න පුළුවන් යම් කිසි කෙනෙකුට මේ ආර්ය වූ නිර්ආමේශ වූ ප්‍රත්‍යක්ෂ කළ හැකි ඥානය ලබන්න බැරි එලෝ මෙලෝ දෙන සැපදෙන පිං කරන්න බුද්ධ ආගම අපිට මත් කරවලා තියෙන නිසා අපි ඒකට බඳලා තියෙන නිසා අපිට හිතෙනවා නිකම්ම නිකන් ඉන්නවට වැඩිය මෙලෝ විසලක් සැප දෙන එලෝට දුක් දෙන සූදු කෙලිනවට වැඩිය බුද්ධ ආගම හොඳයි පිං කරන එක හොඳයි කියලා ඉතින් හරි කැමැති කට්ටිය එලෝයි මෙලෝයි දෙකම සැප දෙන පිං කරන්න යනවා ඒ පිං කරන්න යන නිසා යත්තන්න එක තැනක ඉඳගෙන භාවනා කරන්න බෑ දැන් මේ වැඩමුළුවකට ආවත් කල්පනා වෙනවා යකෝ මෙතනම නිකම්ම නිකම් පණුව මරමර එක තැන වාඩි වෙලා ඉන්නකොට එන්නත් ගෙදර හිටියන සාංකික දානයක්වත් දෙන්න තිබ්බනේ අඩු ගන්න බුද්ධ පූජාව තියන්න තිබුණානේ අඩු ගන්න හයියෙන් හැන්දෑවට ગાත ටික කියන දේ දැන් මේකට ආවම ඒකත් නැහැනේ. කට්ටියට කල්පනා වෙන්නේ චි. හරි සෞත් විවේකේ නැහැ කිසි උම්මලකටත් නැහැ රසමස ලොකුත් නැහැ වතුල හොද්දයි බතයි කන්නා වගේ තමයි. හිතෙන්නේ නැහැ මේ එලෝ මෙලෝ තපදෙන එකට වැඩිය මේක මේ ඇති හැටිය ජීවිතේට මොන දීමක් මේ හිත දිහා බැලීමක් අරමුණට සමීපව බැලීමක වටිනාකමක් පේන්නේ නැත්තේ අපිට අර අල්ලලා දීලා තියෙන ඊට වැඩිය රසමස උල නිසා. ඒ නිසා අපිට වඩා හොඳට ය아가න්න බැරි අපේ හොඳ ටික නිසා. මම නැවතත් කියනවා. අපිට මෙච්චර ලස්සන වඩා හොඳ එකක් තියෙද්දී අපිට ඒ වඩා හොඳට ය아가න්න බැරි අපි අල්ලබදාගෙන තියෙන හොඳ ටික නිසා. ඒක අයින් කරන්න කැමති නැහැ. දැන් මෙතන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ හොඳ පෙන්නලා එලෝමිලෝ සපදෙන සප මේ සමාධියක් තියෙනවා. දානයක් දෙනකොට එහෙම නැත්නම් මේ පිනක් කරනකොට තියෙනවා. ඒක ඇත්ත. ඒක සමාජයක් තමයි. ඒක හොඳයි. එහෙම නැත්නම් අපි ගන්න සතුන් මරනවා, හොරකම් කරනවා, කේලම් කියනවා, බොරු, කාමීත්‍යජා ඊට වැඩි මේක බොහොම හොඳයි. නමුත් මේ ශාසනය කියන්නේ ඊට වඩා හොඳ එකක් තියෙනවා. ඒ වඩා හොඳ ඒක අර සතුන් මරණ අයට කොහොමඩක්වත් හිතා ගන්න බෑ. උඹලට තමයි මේක කියලා තියෙන කරුණා කරලා. ওই වඩා හොඳ වෙනුවෙන් අර හොඳ ටික පැත්තකට තියන්න. අම්මා මුත්තා කිව්වත් බෑ. ඒක තමයි සූස්ති ඒක තමයි ඔය මේ කාල් මාක්ස් තුමා පෙන්වුවේ මේ ආගම කියලා කියන්නේ අබින් වගේ જાතියක්. ඒක කාපු මනුස්සයාට අය කවදාකවත් ඇතුළාන්තය බලන්න හිත දෙන්නේ. ඇයි මේකම මේ මත් වෙලා ඉන්න පුළුවන්. ඒ නිසා ආගම අබින් කියලා ආගමෙන් තමයි මේ මත් කරලා තියෙන්නේ කියන එක පැහැදිලිවම කොමියුනිස්ට් ආදීතු ගන්නන්න පටන් අරගත්ත නිදර්ශනයක් වශයෙන්. ඉතින් ඒක හොඳට අද පේනවා මේ බුද්ධ ආගම තුල අපිට මොකද වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ සංඝයා කියන්නේ ඒගොල්ලන්ට අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු වගේ උත්සව සංවිධානයේ ප්‍රධානම අංගය තමයි අද සංඝයාගෙන් කෙරෙන්නේ. මේ මේ අර ගිහි ඇත්තන් ඕන එක ලස්සනට හරිගස්සලා <coughs> සංවිධානය කරලා දෙන්න ආයෙ මුකුත් නෑ ඉච්චර එක්ස්පර්ට්ලා මම දැකලා නෑ. කිව්වොත් මට මේ જાති පින්කමක් ඕන කියලා දවස් දෙකෙන් හදලා දෙයි ලෝකයේ ඉහළම මට්ටමේ. නිසා මහායාන බුද්ධහම කියන්නේ තේරවාද සංඝයා උත්සව සංවිධායකවරු වගේ. ආමංගල්‍ය අධ්‍යක්ෂකවරු වගේ. ආමංගල්‍ය අධ්‍යක්ෂණ තේගොල්ලත් තමයි තියෙන්නේ. මැරිච්ච ගමන් පන්සලට යන්න ඕනේ, හත් දවසකට යන්න ඕනේ, තුන් මාසකට යන්න ඕනේ, අවුරුද්දකට යන්න ඕනේ. එහෙම නැත්තම් බුද්ධ ආගමක් නැහැ. කොයි වෙලාවෙ මේක අපේ ශාසනයට රිංගගත්තද කියලා හිතන්න බෑ. කොයි වෙලාවෙ මේක ආවද කියලා හිතන්න බෑ. විසාකාවගේ පළවෙනි හොඳම මිනිබිරි මැරිච්ච වෙලාවේ ළමයා වලලලා යන ගමන් සරුවත් chance ඇවිල්ලා කියලා ගියා අනේ සාංශ මට ඊට හොඳම මිනිබිරි මේ සෝවන් වෙච්ච අම්මන්ඩි වෙයි. අඬලා කියනවා මිසක් බුදුරජාණන්සට පාංශකෝල්ට වඩින්න කියලා කිව්වේ නැහැ. දැන් ඉන්න විසාකාවට එහෙම ගියේ නැත්තම් හෙට දාන දෙන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා අර එලෝ මිලෝ සපදෙන සමාධිය පෙන්නලා ඊට එහයින් තියෙන මේ निराமிෂ දේ මේ ආර්ය වූ දේ මේ ප්‍රත්‍යක්ෂ කළ හැක්ක. Tamanට වැටෙනකොට අපි කොච්චරක් ඒ හිතවිල කොම් කරනවද? ඒ හිතලට අව탁සිරු කරනවද? අවචාවට ලක් කරනවද කියන එක දැක්කොත් තේරෙයි. අරක අර එලෝමිලෝ සැපදෙන පච්චුප්පන්නං චේව අනා ආයතින් සුඛ කියන එක දන්නේ නැති මනුස්සයට මේ මාතෘකාව කියලා දෙන්න බෑ. අරක මේක කියලා දෙන්න පොඩි උපකරණයක් විතරයි. ඊට පස්සේ භාවනා කරන එක්කනටත් මේකට ආවට පස්සේ ලක්කන උපනිඥාණයද පච්චනීක ධම්මේ ජායනීය කරන එකද කියලා කොයි දෙකෙන් වුණ කොයි එකන ප්‍රශ්න නෑ. එයා ඊට වැඩි ඉහළ තැනකට යන්න. ගියාට පස්සේ පළවෙනි වතාවට නිතරම හිත හලහප්පන මේ නීවරණ ටික නැති වෙලා తాවකාලිකව හෝ දීර්ඝ කාලීන වශයෙන් ඉඳ ගියාම හොඳ ගැඹුරු වතුර වලක පතුල දැක්කා වගේ යාට තේරෙන්න පටන් අර ගන්නවා මම මෙතෙක්කල් දැක්කේ මේ කම්පන චංචල වතුරේ ඡායාවක් දැන් එහෙම නෙවෙයි පේන්න පටන් අර ගන්නවා කියලා Tamanට තේරෙන්න පටන් අර ගන්නවා ජීවිතේ මෙතෙක්කල් නොදැක්ක ඇතුළාන්තය ඒක අපේ අම්මලා තාත්තලා දැකලා තිබුණේ නැහැ අපිට පන්ති කාමරු ගන්නව ගුරුවරු දැකලා තිබුණේ නැහැ දකින්න උගන්වුවෙත් නැහැ අපට මේක බුදුරජාන් වහන්සේට විතරයි පරෝපදේශ රහිතව තේරුණේ. නමුත් බුදුරජාන් වහන්සේගේ પરම්පරාවක් වෙනවනේ අවුරුදු 2600. ඒ ඇත්ත පුළු පුළුවන් අයට මේක හරියට මේ පැටවුන්ට කවනවා වගේ කියලා දෙනවා. ඒ ආමිෂ සුඛය තිරිසං වගේ. නිර්ආමිෂ සුඛය ආහාරයයි. ඒක නිසා ආමිෂ සුඛය ගත කරන මිනිස්සයයි තිරිසනාගේ වෙනසක් නැති නිසා සරුවචනාන්තයට දෙන්නටම මගෝ කියන වචනේ පාවිච්චි කරනවා. මගෝ කියන්නේ මුර්ගයක් කියන්නේ. පපංචාපි රතෝ මගෝ. ඒ කෙනා නිතරම ආමිෂේ වඩන්න ජීව රාත්‍රී කල්පනා කරනවා. අතීතයත් කල්පනා, අනාගතයත් කල්පනා කරන්නේ ආමිෂේ වඩන්න. මිනිස්සු අසුර කරන්නේ තාමිෂේ වඩන්න. තැන් තැන් හොයන්නේ තාමිෂේ වඩන්න. ඉතින් ආට කිව්වොත් එහෙම ආමිෂෙන් තොර සැපක් තියෙනවා කියලා කවදාකවත් කියලා දෙන්න බෑ. ඒක හරියට තිරසෙනකොට කියන්න හදනවා. ඒක නිසා ද්වේතානපස්සනා සූත්‍රයේදී සර්වචන්සේ සඳහන් කරනවා. මේ ආර්යයන් වහන්සේලා තුල යමක් ඇත්තේ කියනවනම් ඒක පෘථග්ජනයට නැත්තේ මේ. පෘථග්ජනයා තුල යමක් ඇත්තේ කියන්නේ නම් ආර්යයන් වහන්සේගේ නැත්තේ මේ. පෘථග්ජන පුළුවන්තර සමීකරණ හදන්නේ ආමිෂේ වඩන්නනේ. ආර්යයන් වහන්සේලා දන්න එතන තමයි කක්කවල. ඒක නෑ කියන්නේ ඒක නැති තැනක සැපක් තියෙන එක විතරයි ආර්යයන් වහන්සේලා දරන්නේ. පෘථග්ජනයාට කියනෝ එහෙම එකක් තියෙනවා අපිට පේන්න බෑ. ඔය ඔය කියන සැප ආර්ය සැප කහපාට එකක්ද? හතරස් එකක්ද? උදේට විතරද පේන්නේ? ඒ අපිට පේන්නේ නැත්තේ පුදුමාකාර තර්ක ඒ තරමටම මේ අනාර්ය වූ මේ නිර්ාමේශ සුඛය විස්තර කළ දෙන්න අමාරුයි. නමුත් මේ විස්තර කළ දුන්නාට මේක නෙවෙයි නිවන කියන්නේ. මේක අර වර්තමාන අතීත අනාගත දෙකේ සැපදෙන සමාධියට වැඩිය ඉහළ මට්ටමේ සමාධියක් විතරයි. ඒක නිසා මේක අනුපුබ්බ ක්‍රමයට රතුරුණ ගෙඩික පොත් අරින්න වගේ පුරෝසම පැංගිරි තියෙන පොත් අයින් කරාට පස්සේ තව පොත්තක් මතුවෙන්නේ හරපද්ධතියක් නෙවෙයි. ඒ පොත්තේ තියෙන ගතිය තමයි ඒක කොන අල්ලන්න බෑ. රතුරුණ ගෙඩික පිටපොත්ත ගැලෙවුවට පස්සේ ආයෙ ටිකක් හුලං වදිනකොට විතරක් කොන පොඩ්ඩක් විරිතිලා එනවා. එතනින් ගැලෙවුවට පස්සේ යට කොන අල්ලන්න බෑ. හරියට මේ සෙලෝ ටේප් එක කොන අල්ලන්න බෑ. එනිසා එකක් ගැලෙවුවට පස්සේ දෙවෙනි එක අල්ලන්න සම්පූර්ණ අලුත් ප්‍රයත්නයක් කරන්න ඕනේ. අතගග අතගග අතගග ඉන්න ඕනේ. මේ ඊගාව පොත්තේ කෙලවර අල්ලන්නේ. ඒකේ ඒ බදන් කාලා තියෙන හැටියට එක යායට තියෙන. කෙහෙල් ගහක් පතුරු ගන්නකොට බලන්න එක පතුරක් ගැලෙවුවා පස්සේ ඊගාව පතුර පටන් ගන්න තැන අල්ලන්න හැටි. ඊට පස්සේ එක එක එක එක මෙහෙම ගැලෙවුවට පස්සේ ගොඩාක් කල් ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේක එන්න එන්න පතුරු මිසක් හරපද්ධතියක් නැහැ කියලා. බැලු බැලම නම් බොහොම ලස්සනයි කෙහෙල් ගහ. රතුළුණු ගිරියත් ඒ වගේ. ඒ නිසා මේ ආර්ය වූ निराමිෂ වූ මේක ප්‍රත්‍යක්ෂ කරයි කියලා කියන්නේ තාම ගැඹුරට විසිතුරව කතා කරාට නිවන නෙවෙයි. නමුත් අනිවාර්යයෙන්ම පහෙන් දෙකක් දැල් ලකුණු ලැබිලා තියෙනවා. ඒ කියන්නේ 140 පැනලා දැන්. දැන් යන්තම් පාස් මාක්ස් හම්බ වෙගෙන යන්නේ. අර පළවෙනි කාමරේට 120ක් හම්බෙලා තියෙනවා. ඒක ඉතින් ඔක්කොමල දැප හොයන කට්ටියනේ. හරියන කට්ටිය පොඩ්ඩයි. ඒක වෙනම දෙයක් අඩු ගන්න එක මත වතෙන් පිළිගන්නවා. දැන් ආධ්‍යාත්මික මට්ටමට ගෙනලා පේනවා පහෙන් දෙකක් හරියනවා. මේක निराமிසයි මේක ආර්යයි මේක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් මේ ජීවිතේම අමුදරුවන් රකිද්දිම ගෙවල් දොරවල් වල වැඩ කරද්දිම කරන්න පුළුවන් ගතියක් තියෙන නිසා මේක ඉදිරිපත් කරන්නේ නැතුව ඊගාවට තියෙන ගැඹුර ඊගාට තියෙන සියුම් භාවයට අපිට යන්න අමාරුයි මේක අයින් කෙරුවට පස්සේ කොටින්ම කියනවා මේ පරිඋත්ථාන කෙලස් කියන මේ නීවරණ ධර්ම පිටු දකින්න ඉගෙන ගත්තට පස්සේ එයාට මේ ගැඹුරක් පේන්න පටන් ගන්නවා ඒ ගැඹුර පේන්න පටන් ගත්තට පස්සේ තමයි එයාට මේ සීල සමාධි ප්‍රඥා කියන එක වගේ එහෙම නැත්නම් සදාචාරාත්මක වගවීම කියන එක වගේ අපායට බය නැතුව මේ ඇතුලෙන් එන්න පටන් ගන්න විද්‍යා දදාති විනයන් කියලා වගේ ඉතින් ඒක නිසා කීතක එතෙන් එනකොත් අපි සීලයක් රකින්නවා නමුත් ඒ සීල ගොඩක් වෙලාට බයට කරන එකක් බැනුම් අහන්න වෙනවට කරන එකක් අපායට බයට කරන එකක් ඒත් නරක නෑයි කියලා කියනවා සරුවචන් සඳහන් කරලා දිනවා කුල ගෞරවය සලකලා හරි සිල් රකපන්. උඹ හැදිච්ච ගෙදරක මිනිස්සුක නිසා හෝ සිල් රකපන්. පොලිසියෙන් ගහයි කියලා හෝ සිල් රකපන්. ඒක හරි. නමුත් තාම එයාට තේරෙන්නේ නැහැ මේ සිල් රකින්නේ මොකටයි. සමාධියක් වඩන්නේ ඇයි? ප්‍රඥාවක් වඩන්නේ ඇයි කියලා කවදා හරි එයාට තේරෙන්නේ ওই නීවරණ නැති හිතක්. తాවකාලිකව හෝ චිත්තක්ෂණ වශයෙන් ආවට පස්සේ ඕන තේරෙන පටන් ගන්නවා මේ ඔපරේෂන් එකක් කරන්න බෑ ඔපරේෂන් ශල්‍යගාරයකට ගන්න නැතුව ඒ ශල්‍යගාරයේ ජීවාණු හරණය කරන්න නැතුව ඔපරේට් කරන්න බෑ ඒක ඒක වෛද්‍ය විද්‍යාව පිළිගන්නේ ඒක නිසා මේ පිරිසුදු කිරීම දඬුවමක් නෙවෙයි මයිල් කපලා සුද්ධ කරලා පිරිසුදු කරන එක දඬුවමක් නෙවෙයි පරිවේ මේ ශල්්‍ය ශල්්‍ය කර්මයට ලෑස්ති කිරීමක් කියලා ඒ කෙනා තුළ මේ එන සදාචාරාත්මක වගවීම මේ නිර්ාමිෂ සුඛයේ පිළිබඳ හැඟීමක් ආපු මිනිසයාට ඒ එන දේ නිසා ඒ කෙනා උත්සාහයක් ගන්නවා පුළුවන් තරම් මේ අනුම් පිනවන රංගපාන එහෙම නැත්නම් කියන මේ සුඛෝපභෝගීත්වයට යන එහෙම නැත්නම් මේ පාරිභෝගිකත්වයට යන දේ හරහා අපි මේ කරන ආමිෂයට කඹරන ගතියත් ඒ පැත්තකට වෙලා නිර්හංකාර නැත්තම් අර පිරිමැසුන් දායක එහෙම නැත්තම් අහිංසක ජීවිතයක් ගත කරනකොට තියෙන විවේකය. ඒකේ තියෙන පිරිසුදුකමත් පිවිතුරුකමත් අනුන්ට දාසකම් කරන්න නැති බව තේරුම් ගත්තට පස්සේ මේ මිනිස්යාට සිද්ධ වෙනවා මේ සමාජයේ යන රැල්ලට හරස් කපලා පැත්තකට යන්න ඒක කවදාකවත් වෙන්නේ නැහැ කියන අබුද්ධෝත්පාද කාලෙක. බුද්ධෝත්පාද කාලෙක නම් අපිට ඩිංගිත්තක් හරි මේ හාංකා විශයක් තියෙනවා. බුදුන් ලෝකේ පහළ වෙලා ඉන්නවා. ශාසනයක් තියෙනවා. සත්පුරුෂෝ ඉන්නවා. ඡාම් ජීවිත ගත කරන මිනිස්සු ඉන්නවා. මුත්තම් බහුතරය ආමිෂයට තමයි දුවලා තියෙන්නේ. ඒ ආමිෂ සුඛය මීපැණි භාජනයකට වැඩිච්ච ඇඹලියෙකුගේ සුඛයට තමයි පෙන්වන්නේ. ඉති ඌට මේ මීපැණි භාජනේ දැක්කට පස්සේ ඒ වගේ දෙයක් අත්තමුත්ත කාලවත් හම්බෙච්ච නැති නිසා ඌට ඒකේ සීමාවක් නැහැ. මෙච්චරක් මේ පැන බිල නතර කරන්න ඕනේ කියලා ඒ පෘථග්ජනයාගේ ගතිය තමයි කාමසුඛේ සීමාව දන්නේ නැතිකම. ඒ නිසා තමයි අපිට මේ කොලෙස්ටරෝල්, දීවැඩියාව එතන নানা ප්‍රකාර ලෙඩේ ඉන්නේ සීමාව දන්නේ නැතුව. ඇඹලේ ගැන අහන්න දෙයක් නැහැ මේ පැණි දිකට ගියාම. ඊට පස්සේ ඌ බොන කොටත් බලන්න ඇඹලේ මේ පැණි බොනකොට ඔළුව පල්ලයට පස්ස උඩ තියාගන්නේ බොන්න වෙන්නේ. දැන් බොන්න බොන්න බර වැඩි වෙච්චාම මොකද වෙන්නේ? හොම්බ යනවා නෙමෙයි පැණියකට. අර මෙතෙක් වෙලා තිබිච්ච අම්මා අප්පවත් කාලවත් හම්බෙච්ච රසමසවුල මාර පහශක් වඩපත් වෙනවනේ. ඒතියෙදිත් බෑ කියනවා කියනවා නෝට දැන් ඇති කියන එක කියන්නේ. දැන් බොන මිනිස්සෙක් වුණත් ඒක දැන් ඇති කියන්නේ වන් පොද රෝඩ් කියලා තව එකක් දාගන්න. අන්තිමට එතනම කබරය දාලා කවුරු හරිලා උස්සගෙන යනකම් උඩ තේරෙන්නේ නැහැ. ඒ බොන මිනිස්සයාගේ නිදර්ශනය තමයි කාම ලෝකේ ඉන්න හැම කෙනාටම දෙන්න තියෙන්නේ. එක්කිනෙකුටවත් තේරෙන්නේ නැහැ. එක්කිනෙකුටවත් තේරෙන්නේ නැහැ මට මේ ඇති කියන්නේ. ලැබිච්ච ධනය හෝ ලැබිච්ච ආහාර හෝ ඇඳුම් හෝ ගෙවල් දොරවල් හෝ ඒක අපේ භාෂාවේ නෑ ඒක අපි හිතන්නේ නෝන්ජල්කමක් කියලා. ඒකට අපිට මේ නිර්ාමිෂ සුඛය කියන එක දැක ගන්න හම්බ වෙන්නේ නෑ. නිකමට හිතනද ඊර්ෂ්‍යා හිතේද මන් දන්නේ එහෙම කිව්වහම සංඝයා වහන්සේ නමක් වුණාට පස්සේ කවුරුහට ගෙනලා ධර්ම රසමසවලු කණ්ඩක් දෙනවා හොඳ දිවුරුත් පූජා කරනවා හොඳ සීනාසනක් දෙනවා නේ ස්වාමීන් වහන්සේ තව ටිකක් ගන්න කියනවා අනේ අම්මේ එහෙම සුඛය අහෝ සුඛං අහෝ සුඛං ලොකුසාන්ති ඉන්න කාලේ කියනවා නම අපිට හම්බෙලා දෙන පුදුමාකාර හිඟනකමක් නේ මිනිස්සු ඇවිල්ලා දීලා වඳින හිඟනකමක් තියෙන වෙන මිනිස්සුන දීලා ඵලයන් යන්නේ කියන්නේ දැන් මේකේ දීලා වඳින හිගනකම. හිතන්න මේ ලෝකේ ඉන කාටවත් මෙහෙම සාසනයක් ඇති කරන්න පුළුවන්කමක් හෝ ශක්තියක් තියනද කියලා. එහෙම තියෙද්දි කීයෙන් කී දෙනාද මේ ගැන හිතන්නේ කියලා බලන්න. හිතන්නවත් බෑ. ඒක නිසා රිචඩ් ඩේවිඩ්සන් මතක් කරලා කියනවා මේ සතිය වගේ ඒකාන්ත සුඛ දෙන මෙවැනි භාවනා ක්‍රම එහෙම නැත්නම් අපි ගත්තොත් සම්ප්‍රදාන කුලගත මේ පැවිද්ද වගේ දේවල් තියේදී කීයෙන් කී දෙනාද ඒක ගැන හිතන්නේ කියලා බලන්න. දැන් සත්‍යයත් නොමිලේ දෙන්නේ සියලු සැප සාධනෝ. නමුත් ජනගහණයෙන් 100ට කීය දේ ගැන බලන්නේ අහන්නේ ඒ තියෙද්දි දුක් දෙන දේවල් සල්ලි දීලා ඉගෙනගෙන ඉල්ලගෙන කාලා කරදර වෙද්දී ඇයි එහෙම වෙන්නේ කියලා එයා කියනවා දැනට මම මං කියවන මේ සතිය පිළිබඳ කියනක හොඳම විද්‍යාඥයෙක් විදිහට මම ගණන් ගත්ත මනසෙක් ඔය රිචඩ් ඩේවිඩ්සන් එයා කියනවා මෙච්චර මේ පහසු දෙයක් තියේදී ඒ ගැන නොසලකන ගතිය ඇයි එහෙම එන්නේ කියලා මට හිතන්නවත් බෑ ඒක ඥානගතව ආපු දෙයක්ද දැන් අපි සිංහල ක්‍රමෙට කියනවා කර්ම රූපයක්ද මේ ලස්සන දේ තියේදී මට වටවලල යන ක්‍රමයට යනවා ඒක නිසා මේ වර්තමානයේ අනාගතයේ දෙන සැකත් සැපත් මේ නිර්ආමිෂ සැපත් අතර ලොකු ආධ්‍යාත්මික වෙනසක් තියෙනවා. ඒ අතින් බලනකොට ඒක එත්තු ගන්න ගන්න හිතර වද්දා ගන්න කොච්චර අමාරුද කියලා කියනවනම් සරුවච්චන් ආංශය පවා නොකරන බන නොකියන්න හිතාන හිටියා. මොකද ඒ තරම්ම ඒක හිතර වදින්නේ නැහැ. ඒ නිසා নিকමට හිතනද කල්පනා කරන්න අපිට මේ උපාසක උපාතිකා වශයෙන් හෝ වේවා සාමණේර වශයෙන් හෝ වේවා සාමණේරි වශයෙන් හෝ වේවා උපසම්පදා භික්ෂුවක් වශයෙන් හෝ වේවා මේ निराமிෂ සුඛය මේ නිකන් ඉඳගෙන ඉන්නකොට මට මේ ලැබෙන සියල්ල ආඩ්‍ය වෙච්ච මේ පිරිච්ච ගතිය මේ සම්පatti කරගතිය දැනුණා නම් කොච්චරක් අපි බුදුහාමරණ කිට් වෙනවද කියලා. එක චිත්තක්ෂණයකට. අපි කොච්චරක් ධර්මෙට කිට් වෙනවද කියලා. අපි කොච්චර සංඝයාට කිට් වෙනවද කියලා. අපි කොච්චරක් සීලේ ආනිසංස ලබනවද කියලා. කෝ මේව අපට කියලා දෙනවා. කවුරක් හරි එහෙම මෙතනයි සැපේ තියෙන්නේ කියලා. ඒ විනෝඩ අපිට කියන්නේ මොකද්ද? අර ශිල්පී කරන ගණින් මේක කරපන් අරක කරපන් මේක කරපන් කියලා ඒ වදිවට අපිත් ඒක අනුන්ටත් කියනවා අපිත් ඒක අනුන්ට රෙකමන්ඩ් කරන්න හදනවා නම් මේ වර්තමාන මොහොතේ තියෙන මේ උපරිම ක්ෂණ සම්පත්තිය තබා මේ নানা ආකාර දේවල් හරහා සැප වෙන ක්‍රම ගැන අපි කියන්න පටන් අරගත්තොත් ඒක අපිට සහගහනවා අපිට. ගිවණ්ඩම වෙනවා. භවනා කරන්න ගියාට පස්සේ ඕක අපිට ගන්න. ඒ නිසා કોઈ වෙලාවක හෝ චිත්තක්ෂණයක හෝ තමන්න තේරුණා නම් මේ ඉඳගෙන ඉන්න එකම සැපක් ක්ෂණ සම්පත්තියම සැපක් කියලා එහෙනම් හිතා ගන්න පුළුවන් අපි කාටට උදව්වක් කරලා තියෙනවා කල්ැතුව. හරි පාර පෙන්ලා තියෙනවා. ඒකේ ආනිසංශයක් වශයෙන් තමයි නැත්නම් කාට හරි පොල්ලක් දාලා නැහැ. සිංහලෙන් කියනවා. පොල්ලක් දැම්මනම් පොල්ල දානවා කියලා කියන්නේ අනුන්ට සුභ සිද්ධිය හදන්න එක තමයි පොල්ල. වෙන මොකක්වත් නැහැ මේ ලෝකේ. මොනව හරි කාට හරි උදව් කරන්න යනවා නම් ඒකේ මාන්නකාරකමට හෝ තණ්හාවට හෝ එහෙම නැත්නම් මම ආයෙනින් තමයි යන්නේ. එහෙම නැති එක තමයි මේ බුදුරජාණන්සේ තාරිපුත්‍ර සාංශෙ පෙන්වන්න හදන්නේ. උන්වහන්සේලාට මේ තණ්හා මාන දිටි වඩන්න නෙවෙයි. එහෙනම් ඒක කොච්චර කමාරුද බලන්න sannivedanaya කරන්න. එචා අපිත් මේ පා මේ පිංකම යමක් නොකර සිටීම ඔය ඉතිසලා කරලා ඇති. ඒකයි දැනටත් නිකන් වාඩි වෙලා ඉන්නකොට අහෝ සුඛං අහෝ සුඛං කියලා හිතෙන්නේ යමක් නොකර සිටීමෙන් ඒකට කියනවා විවේකජම් පීති සුඛං කියලා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගේ විවේක වෙලා ඇහ කන දිව නාසය කය කියන එකේ විවේක වෙලා ඒ ඇති වෙන විවේකයෙන් හටගත්තා වූ ඒ ප්‍රීති සුඛය බුදු කෙනෙක් තව කෙනෙකුට කියලා දෙනවා අම්මා තාත්තලාට කියලා දෙන්න තේරෙන්නේ ගුරුවරුන්ට කියලා දෙන්න තේරෙන්නේ ඒ නිසායි බුදුරජාණන් වහන්සේගේ ඒ කල්යාණ මිත්‍ර පණිවිඩෙදි කියනවා දුද්දදන් දදාති දුක්කරං කරෝති දුක්ඛමං කමති කිය. දෙන්න බැරි දෙයක් මේ බුදුහාමුදුරු දෙන්නේ අපිට. සියලු දිනාම දේවල් වලට සැප හොයද්දි කියනවා නෑ වර්තමාන මොහොතට එළඹිච්ච ගමන් සාසන සම්පත්තියක් ලැබෙනවා. ඔබ බාර ගන්න නැති වෙන්න පුළුවන්. හැබැයි මේක නිෂ්ප්‍රභා කරන්න බෑ. කරලා බලන්න. දුක් දදන් දදාති දෙන්න බැරි දෙයක් මේතෙන් දුක් කරන් කරෝති බුදුරජාණන් වහන්සේ තිබුණත් පිළිගන්න කැමති නැතුව තියේදිත් නැවත නැවත දෙනවා. ඒ තියෙනකොට බුදුහාමරගේ මූණට කියලා ගහන වැඩත් අපි කරනවා. ධර්මයටත් පිටුපාන වැඩ කරනවා. ඒකත් ඉවසනා බුදුරජාණන්. ඉවසලා ලක්ෂ වාරයක් ආය කියනවා කමක් නැහැ. එදා වැරදුනාට කමක් නැහැ. දැන් බලන්න නිරාමිෂේ විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛය කියන එක. මේ විවේකයෙන් හටගත්ත ප්‍රීති සුඛය අපිට පේන්නේ මුස්පේන්තුවක් වගේ. අපිට තියෙනවා කාලකන්නිකමක් වගේ. අපිට පේන්නේ කොංගුණා වගේ. අපිට පේන්නේ පාළුවක් වගේ. අපිට පේන්නේ රහෙන් අතහැරලා දැම වගේ. ඉතින් මේකම ප්‍රීතියක් ප්‍රමෝදයක් කරගන්න මට්ටමට පෙරලෙන්න නම් අර වර්තමාන සහ අනාගතයේ සැප දෙන සැපට වඩා මේ නිර්ාමිෂ සැපේ හොඳයි කියන කටපාඩම් කරගන්න වෙනවා. තව කෙනෙකුටත් පුළුවන් නම් කියලා දෙන්නත් වෙනවා. Tamanටත් ලැබිච්ච වෙලාවයකට සමාදම් වෙන්න වෙනවා. ඒක නොලැබීම හෝ නොදැනීම නිසා නොලැබීම නිසා වෙන එකක් නෙවෙයි. ඒක සමාදම් වෙන්න දන්නේ නැතිකම තියෙන. අපිට මේ ඔළුව කුරුවල් කරවලා තියෙන්නේ සැප තියෙන්නේ සුඛ උපභෝග වස්තුවල කියලා. සුඛ උපභෝගී වස්තු කියලා කියන්නේ ඒකයි. උපභෝග වස්තුවල සැප තියෙන්නේ කියලා. කවදාකවත් හිතන්නේ මේ උපභෝග පහසුලින් අයින් වීම සැපක් කියලා. එහෙම නැත්නම් මේ ඇති කියන එක සැපක් කියලා. නිරාමිෂ සැපක් කියලා. ඉතින් කල් ඒක කියනකොට මට නිතරම මතක් වෙන දෙයක් තමයි අපි කවදද මේක මේ දෙවෙනි પરම්පරාවට කියලා දෙන්නේ. එහෙම කියලා දෙන්න තරම් අපිට පිටකොන්දක් තියෙනවා. එහෙම කියලා දෙන්න තරම් අපිට පෞරුෂත්වයක් තියෙනවද කියලා. අද ඉන්න දෙමව්පියන් බෑ. ඒ දෙමාපියෝ කරන්නේම අර Taman අහුවෙච්චි දඬු කඩේ සීලා ළමයිත් ගන්න එකම තමයි. හැබැයි වාසනාවක් තියෙනවා අම්මල තාත්තලා මෝඩයෝ බව පොඩි එවුන් දන්නවා. ඒක පුදුම හිතෙනවා ඒ කොච්චර නොම කරින්න හැදුවත් ඕගොල්ලෝ දන්න දහංගට දාලා නොම කරගෙන ගියත් මුල්ලට දකලා දෙකක් කියන පොඩි එකා හරියට උර අවස්ථාව දුන්නා. ඒ නිසා උස්සලා ගහන්න ඕන පොඩි එකාගේ දෙමාපියන්ටයි ගුරුන්ටයි. ඒකෙල්ල ගන්න තියෙන ගන්න ඕනේ. දීමාපියෝ දෙනවා නම් බුදුලයක් ඒකත් ගනි. ගුරු උරු ගන්න ගනි. ඒකල කියලා දීපන්. උඹලගේ හිත වගේ මගේ හිත නරක වෙලා නැහැ. මට ওই බයිලා කතා කරන්න එන්නේ මට දෙන්න මගේ පුංචි කාලේ නංගියේ මල්ලි මගේ සෙල්ලම් කාලේ දීපම් මේක කාබාසිනිය කරන්න එපා අර අධ්‍යාපනයේ මේ ස්කෝලර්ෂිප් එකයි මේ ශිෂ්‍යත්වයයි කියලා අනී අර පොඩි එකාගේ සෙල්ලම් කාලේ උගලන මතකනේ අපි පුංචි කාලේ කොච්චර ජොලිය හිටියද කියලා ඇයි අර එකාගේ පිටිපස්සේ උටු උස්සන්නතරින් බෑග් එකක් එල්ලලා. අර මහා විශාල සපත්තු දෙකක් දාලා. අච්චු බඩේ තියලා විද්ද වගේ උදේ පාන්දර ඉස්කෝලේ ගිහලා දැම්ම. හැන්දෑවේ ගෙනලා තව එකකට දැම්ම. අර උට කවදාකවත් මේ ගොම්පලෝක බෙමීනගෙන වාඩි වෙලා තෙල්ලම් කරන්න වෙලාවක් නැහැ. ඔකුල හිතනද ඒක ඌට තේරෙන්නේ නැහැ කියලා. තේරෙනවා. උණ්ඩ තේරෙනවා. තේරෙනවත් එක්කම මහයෝ මැට්ටෝ කියලා තේරෙනවා. ඒක නිසා අද අනිවාර්යයෙන්ම දරුවෝ දෙමාපියන්ට වෛර කරනවා. ඒක ටිකක් ඒක ටිකක් වවාගෙන කරනවා ගුරුවරු. ගුරුවරු ජනප්‍රිය වෙන්න ඕන දෙමාපියන්ට බනිනවා. ඒක ගුරුවරු හොන්දට කරනවාද? ඉතින් ඊව් ගිහිල්ලා අම්මට දත්තට ගහනවලු පණ්ඩිතසංශ කියනවා. බුරුමේ ඉතින් ඌ දෙමාපියෝ කියලා තිබුණ පතරොන් අරන් ගිහලා තුවක් අරන් ගිහලා තාත්තට අම්මට ගන්න අම්මලා දත්ත කමන්නේ නැති මොන කොන දරුවෝ කියලා කරබනින්න ඌට මන්දි ඊට පස්සේ ගිහලා ගුරුවරටම ගහනවා. දෙවෙනියට ගහන්නේ ගුරුවරයාට. ඒක නිසා මේ නිදහසේ ඉන්න මේ කොටියට යන්න අරින්න ඉසල තමන් එක කරන්න කරලා පෙන්නන්න අනික් අයට මේ ලැබිච්ච මනසකම මේ ලැබිච්ච බුද්ධෝත්පාද කාලේ මේ ලැබිච්ච ක්ෂණ සම්පත්තිය පුත්තු විඳින්න නැතුව මේ ගොඩ ගහන්න හදන ආමිෂයේ තියෙන කැඹිරිල්ලයි ඊට පස්සේ තව දැන් මේක කොහොමනම් තව ඉස්සරහට සාරිපුත්‍ර සාංශය ඉදිරිපත් කරනවා මීටදී බොහෝම ඕජාව සහිත දේවල්. ඒකට පසුබිම සකස් කරන තමයි කියන්නේ උඹලා ආමිෂයට කඹරන තාක්කල් බත් බැලියෝ මැටි බාගෙන හරක්. එහෙම නැත්නම් දාසේ. නැත්නම් වාල්ලු. බුදුරජාණන් වහන්සේ වචෙන් කියනවා මගෝ මගෝ කියන්නේ මුර්ගියෝ. ඉතින් ඒ කියනකොට ලොකු සාංශිකේ කට ටිකක් පැකිලෙනා වගේ ගාතාව කියනකොට මගෝ කියන වචෙන්ට මුර්ගයා කියන එකත් කියවෙන වෙලාවල් තියෙනවායි කියලා කියනවා. කෙලින්ම කියන්නේ තොටයි මේ මුර්ගයා කියන්නේ කියන එක කියන්නේ නැතුව පපංචා විරතෝ මගෝ කියලා කියනවා. මගෝ කියන කාරණයකට මුර්ගයා මිග මුවා පද ඇවිල්ලා තියෙන එකේ. ඉතින් ඒ නිසා කවදා හරි ඔළුව උස්සලා මේ ආමිෂයට ආමිෂ නැති වෙන්න කියනවා නෙවෙයි. මූලික අයිතිවාසිකම් ආමිෂ ටික තියෙන්න ඕනේ. මේ අපි තටමන තරම්ම තටමන්න ඕනේද? මේ වගේම සඳවුදි ගහගත්ත අමුඩේ සිකුරාද හැන්ද වෙනකන් ලියන්න නැතුව කඹරන්න ඕනේද ඔකට? මේ බඩ විතරක් ඉන්නේ. ආ නෝක තේරුම් ගන්න නැතුව අපි සත්මගුවට භාවනා කරන්න. භාවනාවට අනුග්‍රහ වෙන්නේ නැහැ. භාවනාව අපිට අවිලා hina පෑවට මුකුළු කරාට අපි භාවනාවට අනුග්‍රහ කරනවා නම් අපි මේ ආමිෂය පිළිබඳ තියෙන මේ කැඹුරන ගතිය ටික ටික ටික ටික ගෙවම් කරන්න ඕනේ. ඒ වගේම ලද දෙයින් සතුටුන පිරිසකට ಗುಣ කතා කරලා ලද දෙයින් සතුටුන පිරිසක් එක්ක ඉඳලා ඒකට පෝෂණය දෙන්න ඕනේ. දැන් මේ වගේ තැනක ඉඳගෙන අපිට හම්බෙන සැප බලන ජීවිතේට අමතක වෙන්නේ නැහැ. මේ විවේකී වෙඳලා බණ ටිකක් භාවනා ටිකක් කරගෙන යන්න හදපුවාම gedara ගිය ගමන් ඇදපන් වෛරෝ බරභාගය කියලා තියාගත්තා කර උඩ. ඉතින් චර්චුරු ගගා දිනවා. ඉතින් ඒක නිසා මේ දෙක පෙන්නලා ඒ මදි. පෙන්නලා යනවා ජීවන රටාව සකස් කර ගන්න ඕන. සම්මා ආජීවය සකස් කරන්න ඒකට කාගෙන්වත් අහන්න එපා. ඒක බොරු කතාවක්. ඒක Tamanට තේරෙන්න ඕනේ. මේ කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා. ඉතින් මේ බණ භාවනා කරන අයට මේ වගේ නරක පැත්තක් පෙන්වන්නේ එයාගේ දොස් දකින්න නෙවෙයි. මේගොල්ලෝ මේ වෙනකොටත් විශාල සටනක් කරලා දිසාව හොයන්න මහන්සි වෙන පිරිසක්. ඉතින් ඒගොල්ලන් ටික රිද වෙන්නත් ඕන. ඉතින් වෛරපල විදින්න ගහන්නත් වෙනවා. අඬහැරෙන් විතරක් අදින්න නැත්තම් මොනව කරන්නේ? නමුත් ඒ දෝෂෙක් කියනව නෙවෙයි. අපි අපිවත් මේ දේ කතා කරන්නේ නැත්තම් සාසන ඉදිරියේ මොකද වෙන්නේ කියලා හිතන්න. කොහාටද යන්නේ කියලා හිතන්න. ඒක නිසා පුළු පුළුවන් ප්‍රමාණයට මේ අයං සමාධි ආර්යෝ නිරාමිෂෝ පච්චත්තං ඥානං උපපච්චති කියන එකට සුදුසුකමක් අපි ළඟ තියෙනවා. දවසේ දවසේ ඒක අපි ටිකක් වැඩි කරගන්න ක්‍රමසාවිදි කල්පනා කරලා ජීවන රටාව සකස් කරගන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නැතර කරනවා. ශිර දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.